අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති අනුප්පන්නා වා සති සම්බොජ්ජංගං උපාදෝ හෝති තංච පජානාති උප්පන්නං වා සති සම්බොජ්ජංගං භාවනාය වේපුල්ලාය බියෝ භාවාය සංවත්තති තංච පජානාති තී ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ ප්‍රධාන මාතෘකාවසෙන් විශේෂ ධර්ම දේශනා මාතෘකාවසෙන් ඉදිරියෙන් තියාගත්තේ බික්කුණු පස්ස පස්සේ සූත්‍රය ඒක සාරවත්ඥ සූත්‍ර දේශනාවල නැත්නම් සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ සතිපට්ඨාන වර්ගයේ සංග්‍රහ වෙච්ච සූත්‍රය. මේ සූත්‍රයේදී සර්වඥ වහන්සේ මේ සතිපට්ඨානයේ වඩන පිං ඇති යෝගාවචර පිළිසට මතුවිය හැකි බොහෝ විට මතුවන අපහසුතාවයක් පිළිබඳව කල්ැතෝ පූර්ව දැනුම් දීමක් කරලා වෙන දෙයක් වුණොත් මෙන්න මේ විදිහට සන්නද්ධ වෙන්න මෙන්න මේ විදිහට සන්නද්ධ වෙලා ඒකට මුණ දෙන්න කියලා සතිපට්ඨාන ගමන පිළිබඳව අමතර විස්තරයක් සපේන සූත්‍රයක්. ඒ සූත්‍රයේදී සර්වචනාංශය මතක් කරනවා සතර සතිපට්ඨානියම සම්බන්ධයෙන්. නම් වශයෙන් කියනනම් කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර සතිපට්ඨානියේදීම භාවනා කරගෙන යද්දී ආදාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන විදිහට බොහොම කෙලස්තාවන වැර ඇතුව ආතාප වීර්ය සහිතව කුඩා අනු කුඩා ඉරියව්පතවල හොඳට එළඹ සිටි පිරිසුදු කමක් හිතේ ඇතුව සතිය පිහිටුවමින් ලෝකයේ සාමාන්‍ය ලෝකයේ දිනදා ජීවිතයේ අපේ හිතේ පහළ වෙන තද බල කාමයේ සහ රාගයත් තද බල ද්වේෂය සහ පටිගයත් ටික ටික ටික ටික කීකරු කරමින් ගමන් කරන මේ කෙනාට ඊ කායानुපස්සනා කායानुපස්සනා රම්මණින් හෝ වේදනානුපස්සනා රම්මණින් හෝ චිත්තානුපස්සනා රම්මණින් හෝ ධම්මානුපස්සනා රම්මණින් කියන්නේ වෙලාවට තමන් ඉදිරියෙන් තියාගත්ත ඒ භාවනා රම්මණයෙන්ම uppajjati kayasmin parilaho ඒක හොඳට ඒකත් එක්ක මුණට මුණ දාලා ඉඳද්දී මේ කයේ දැවිලි තැවිලි හට ගන්නවා. මේකට කියන්නේ පරිලාහ කියලා. ඒ වාගේම චේතසෝවා ලීනත්තං. හිත අස්ස ගන්නවා. හිත පැකිලෙනවා. හිත ලීන භාවයටපත් වෙනවා. හිත කුසීත වෙනවා. කොසජ්ජයට වැටෙනවා. ඒ වගේම බහිද්ධාවා චිත්තම් විකපති නානා ප්‍රකාර අරමුණු વિશે හිත විසිරී යනවා. මෙන්න මේක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනකොට තේනානන්ද කිස්මින්දී කිස් කිංචි දේව පාසාදනීය නිමිත්තේ චිත්තම් පනිදහිතප්පං යම් ආකාරයකින් මේ බව දැනගත්තොත් පටලවා ගන්න එපා වරදවා ගන්න එපා මේ පාර වැරදිලා කියලා හෝ අඩුපාඩුවක් කියලා මේක පාරදී හම්බෙන දෙයක් ඒ වෙලාවට හිත තනවා වඩා ගන්න පුළුවන් ප්‍රසාදේ ලැබෙන අරමුණක එහෙම නැත්නම් අරමුණු නැතිකම නිසා අප්‍රසාදේ නිසා පහළ වෙන මේ ගති වලට බය හිතෙනවා නම් පස ගන්නවා නම් ප්‍රසාදේ එළවන අරමුණක් හිතට දාන්නයි කියලා තියෙනවා. එතකොට හිත ආයිකී කර වෙනවා. මෙහෙම කතාවක් මම ඇහුවා මොහොතේ නාන්න ගිය වෙලාවේදී ඒ මොහොතේ සුලාවල් කියලා දේවල් පහළ වෙනවා සමහරට මේ රැල්ල වෙරළ දිහාවට සමාන්තරව ගත කරද්දී දිය රැලි ඇති වෙන්න පටන් ගන්නවා පොඩ්ඩක් ඇතුළට පීනන පීනන්න දාගලන කෙනාට. ඉතින් එහෙම ගියාම එයා දිය රැල්ලෙම ඇතුලේ සුලාවට අහු වෙනවා. එතකොට කරකවන්න ගන්න. කරකවන රැල්ලට ගහපුවාම මුහුදු වතුරයි වැලි ඉස්පොල්ල යනවා. ඊට පස්සේ ක්ලාන්ත වෙනවා. ඒ වෙලාවට කරන් තියෙන්නේ කලවන්නේ තියෙන සරම ගලවලා දාන්න කියන සුලාවට. දැම්මට පස්සේ ඒක නිසා ඒ දියසුලාවේ තියෙන අර තද්ද බල හානි කරගතිය අඩු වෙනවා. තමයි ඇඳගෙන ඉන්නේ ඇඳුම ගලවලා දාන්නේ කියනවා. ඊට පස්සේ නිර්වස්තරෙන් හරි ගමන්නේ ගොඩ එන්න පුළුවන්. ඒ වෙලාවට ඒකට අල්ලන්න මොනවාරි දාන්න ඕනේ. දැම්මට පස්සේ ඒක කී කරු වෙනවා. එතකොට දියසුලිය කී කරුණාට පස්සේ Tamanne ගොඩ එන්න පුළුවන් කියලා මට වෙලා නැහැ මොහොත අහපු කතාවක්. අනේ වගේ තමයි ඒ හිත මේ වගේ සුලාවකට අහු වුණොත් මොනවා හරි ක්‍රමයක් තියෙන්න ඕනේ ඒකේ තියෙන ඒ ඡන්දපරුස ගතිය අඩු කරගෙන හිත කීකරු කරගෙන නැවත අරමුණට දානවා. ඉතින් මේ පාර දිගේ අපි කායानुපස්සන වශයෙන් රූප කර්මස්ථානික හිත වඩනකොට මේක එන්න පුළුවන්. එහෙම නැත්නම් විඳීම් ශේස්ත්‍රයේ ශප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා විඳිනකොට ඒ බව දැනගෙන හොඳට මුණ මුණ දාලා ඉඳද්දී මේ වගේ අපි දියේ සුලාවකට අහු වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් චිත්තානුපස්සනාවේදී රාග අරමුණක්, ද්වේෂ අරමුණක්, මෝහ අරමුණක්, විතරාග අරමුණක්, විත දෝෂ අරමුණක්, විත මෝහ අරමුණක් එක්ක දැන දැන භාවනා කරද්දි මේක එන්න පුළුවන්. මුලින් ඊ අපි ගත්තේ ධර්මානුපස්සන කොටසේදී මේ නීවරණ ධර්මත් එක්ක වැඩ කරනකොට මුකක් වෙලාවට එනවා. නීවරණ තමයි මේ දැන් මේ වෙලාවේ අරමුණු වෙන්නේ. නමුත් මේ අරමුණු වෙනකොට ඒ නීවරණ එනකොට හුඟක් වෙලාවට හිත ඒ නිවර්ණ විශේෂයි පූර්ණ නිගමනයකින් තොරව ඇති හැටිය බලන සුළුවේ නිවර්ණ අධ්‍යා බලනවා කියන එක ලේසි නෑ. චිත්තානුපස්සන කොටසේදී අපි රාග අරමුණු, විතරාග අරමුණු, සද්විත සදෝස අරමුණු, විත දෝස අරමුණු, සමෝහ අරමුණු, විත මෝහ අරමුණු ගැන පොඩි අභ්‍යාසයක් ලැබලයි මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ ධර්මානුපස්සන ඉස්සල්ලාම අපිට හම්බ වෙන්නේ නීවරණ ධර්ම. ඒවා ඉති බොහොම Java කැවිච්ච වීතික්‍රමණය වෙන එහෙම නැත්නම් උල්ලංඝනය කරන්න පුළුවන් තමන් බිම දාන්න පුළුවන් මට්ටමේ කාමච්ඡන්ද ව්‍යාපාද නිදිමත ගති අතීතනාගතයට පණින ගති සැක මේවා පහළ වෙනකොට ඒකට මූණ දෙන්න පුළුවන් අපි මේ බණ අහපු නිසා මේක ඉස්සලා සතිපට්ඨාන වලදී අපි වඩාගත් සතිය තියෙන නිසා සමාධිය තියෙන සනමතේ නීවරණයක් එක වැඩ කරනකොට උද්දෙන්ඩක් මිරිකලෑරියා වගේ වැල්ගඩ විල්ලෙක් කාන්තාරික ගොඩබිමට ඇදලා දැම්මා වගේ හිත සම්පූර්ණ වීලා යනවා. වීලා ගිහිල්ලා තමන්ට තරම් නොවන විදිහට හිත වැටිලා ඉච්ඡා බංගතයටපත් වෙලා නන්නත්තර වෙන්න පුළුවන්. ආන්නේ නන්නත්තර වෙනකොට යෝගාවචර දන්නවනම් මම දැන් මේ ඉන්නේ නීවරණයක් එක්ක හැපි හැපි ඒ නීවරණය මේක තමයි කරන දේ හිතල මේක හරිනවා. හිත ලීන භාවයටපත් කරනවා, පරායිත භාවයටපත් කරනවා. ඉතින් මේ නීවරණ පිළිබඳව යම් ප්‍රමාණයක හෝ අත්දැකීමක් ලබන්න නම් මේ தත්වයේදීම එහෙම නැත්නම් ඒකට කොහොම හරි කරලා පිළිමක් කරලා මේ නීවරණේ මාව දකින්නකම යන්න ඕන කියලා මේ හදන ඒ වඩන වැඩිල්ලේදී ඒ යෝගාවචරයට හැම පැත්තෙම හිත වැටෙනවා මේක සදාචාරාත්මකද නැද්ද කියලා එක පැත්තකින් හිතේනවා මේ කාමච්ඡන්දය ඇවිල්ලා තියෙන්නේ මෙහෙම කාමච්ඡන්දය යටපත් කරන්නේ නැතු මේක දිහා බලාන ඉන්න එක විනය නීතියට ගැලපෙනවද ශික්ෂාපද වලට ගැලපෙනවද කියලා සදාචාරාත්මකව යෝගාවචරයාගේ හිත සීල ශික්ෂාවට පාර දෙනවා. නිවර්ණේ. එහෙම නැත්නම් තමන් අර වඩාගත් සමාධිය සම්පූර්ණ සුන්නත් දුලි කළා දාන. ඒ මේ දන්න සමත සමාධිය තියෙද්දී නීවරණයක් බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ සම්පූර්ණ මූලධර්මමය ප්‍රශ්නයක්. මොකද සමත සමාධිය කියන්නේ නීවරණයෙන් තොර තත්ත්වයක්. දැන් කියනවා නීවරණද්දී අගලින්ම බලන්න ඕනේ කියලා. එතකොට මේ සමාධිය සෙල්ලක්කාර සමාධියක් වෙන්න වෙනවා. මේ සමාධිය හිතුවක්කාර සමාධියක් වෙන්න වෙනවා. මේ සමාධිය සම්ප්‍රදාන කුල නොවන සමාධියක් වෙන්න වෙනවා. රැඩිකල් වාදී සමාධියක් වෙන්න වෙනවා. ඒ සමාධිය ඉඳගෙන ඒකට විරුද්ධව ඉදිරියට එන මේ නීවරණේ කාම ඡන්දේ කියලා ගමු. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒ අර එන වියලි ගතිය, හැංගෙන ගතිය මාරු කර කර නීවරණයකට මුණ දීලා කටයුතු කරන එක. ඒ වගේම ද්වේෂයක් එක්ක කටයුතු කරන එක හුඟක්ම රසවත්. කාම ඡන්දයත් එක්ක කටයුතු කරනවට වැඩිය හරීම යෝගාවචර ජීවිතයේ ධර්ම ඕජාව කියන්න පුළුවන් ධර්ම රසය කියන්න පුළුවන් තමන්ට හොඳටම නුරුස්නා ආරමුණක් ඇවිල්ලා දැන් මේ නුරුස්නා බව දන්නවා ඒ නුරුස්නා බව නිසා හිත නන්නත්තර වෙලා සුන්නත් දූලි වෙලා හැම පැත්තෙම පරාජිතයි හැම පැත්තෙම හිත සාරේ ඕජාව ගිහිල්ලා වගේ නමුත් ඒටිඑද්දි ඒ ද්වේෂ අරමුණු දීපේ කරාට තරහ වෙන්නෙත් නැහැ. මේ පසුබාන හිතගෙන තරහ වෙන්නෙත් නැහැ. දන්නවා මේ කාගෙන යන වෙලාවක් කියලා. ඊයේ ව්‍යාපාදේ තියෙද්දී ව්‍යාපාදෙත් එක්ක වැඩ කරන්න යනකොට මම නිදර්ශනයකට කියන්නේ ඔයගොල්ලෝ මට බණින්නේ දිනනවා එළියට යනකොට වමනයක් කට වහගෙන ආය අර වමනේ ගිලිනවා. වමනයක් එළියට එන්න හදනවා කට වහලා ආපු වමනේ ටික ආපහු ගිනනවා කියලා හිතනද හිතා ගන්න අමාරුයි. ඒ වාගේ එකක් තමයි ද්වේෂය කොච්ච දානවා ඉස්සරහට තමන්න පේනවා තමන්ට මේ කවුරු හරි අකටයුත්තක් අසාධාරණයක් කරනවා දැන් කෙරෙනවා ඒකෙන් තමනුත් පෙළෙනවා වෙන කෙනෙකුත් පෙළෙනවා ඒ මනුස්සයාට හොම්බර දෙයක් දමලා අනින්න පුළුවන්කමක් තියෙනවා ඒවට ගැළපෙන්නේ මට පුළුවන් ද ඒක දිහා බලාගෙන මමත් මෙහෙම කරන්න ඇති ඉස්සර මට මේක දැන් වෙලා තියෙනවා මේක නීවරණ ධර්මයක් ඉස්සර මම බලාගෙන ඉන්න වගේ බලාගෙන ඉනවා කියන එක අර තමන්ව වමනේ කරපු එකක් අපව කට ඇතුලට ගන්නවා වගේ. ඒක හරි අමාරුයි. නමුත් මම නිදර්ශනයක් දෙන්නම් ශාසනික එකක්. වාජාසත් කුමාරයා ඉපදෙනකොටම බමුණු ඇවිල්ලා කිව්වා බිම්බිසාර රජුරවණ්ඩ නූපන් හතුරෙක් කියලා. අජාත ශස්ත්‍රු ඔබ වහන්සේට ඔබතුමාට දිව්‍යනාංශයට නූපන් හතුරු මේක උපදින්න ඉස්සලම මේ මේ ජීවිතේ ගැටෙන්න ඕනේ අරගෙන ආපු හතුරෙක් කියලා. ඒ වුණාට මේ රජුරෝ තමන්ගේ දරුවයි කියලා රජපැටියෙක් කියලා ඉස්සරහට රජ වෙන්නේ කියලා බොහෝ මෝරතලෙන් හැදුවා. රජුරෝ ඒ ඒ නසත්‍ර කාලෝකේ ඉන්නේ වලිතර ගණන් ගත්තේ නැහැ. දවසක් රජුරෝ රාජසභාවේ ඇමති මණ්ඩලෙත් එක්ක වැඩ කරනකොට මාලිගාව ඇතුලේ ඇහෙනවා මේ කුමාරයා නතර කරන්න බැරුව අඬනවා. පස්සේ අම්මා කිරියම්මා වරුත් ගෙන්නගෙන ආයම්මලක් ගෙන්නගෙන මිනිස්සු ඔක්කොම දාලා කරනවා මේ දරුවා කෑ ගහනවා. පස්සේ රජුට රායසභාව තියෙද්දි පණිඩක් කැරියා මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මේ ඇඟිල්ල ගෙඩියක් ඇවිල්ලා ඒක පුපුරු ගහනවා. ඒක මේ දරුවට ඉන්න බෑ. ඉතින් දරුවා මොන જાති කරොත් අඬනවා. රජුල කියන කමන්නේ රාජසභාවගයට කමන්නේ මට දරුවා ගෙනත් දෙන්නේ කියලා. දරුවා උකුලේ තියාගෙන අර දරුවා කර පුපුරු ගහන සරවගෙඩිය කටේ දාගන්න. රජුල කටේ දාන ඉඳද්දී ටික වේලාවක් ඉන්නකොට මේ ඇඟිල්ල රත් වෙලා කට ඇතුලේදී සරවගෙඩි පිපුරුවා. පිපුරුවාට පස්සේ දැන් රජුරෝ දන්නවා මේක එළියට දැම්මොත් ඇඟිල්ල ඒ පුපුරපු ගමන් ඇඟිල්ලේ මාරාන්තික වේදනාවක් එනවා. සරව ටික කටේ තියානින්නත් බෑ. රජුරෝ ඊට පස්සේ දරුසෙනියා සිංහල සරව ටික ගිලලා දානවා. ගිලලා එහෙම කටේ ඇඟිල්ල තියාන ඉඳලා තමයි දරුවා රැක්කේ. පස්සේ ඔය දරුවා තමයි වද දීලා රජුරෝ මැරුවේ. ඉතින් අන්නේ වගේ එකක් තමයි වේදනාව අපි මේ දුක් මොකද්ද මේ ද්වේෂත් එක්ක වැඩ කරන වෙලාවේ. කටේ සරව ටික තියෙනවා එළියට දාන්න කට ඇරියොත් අමුහුලන් වැදුනොත් අර පුපුරපු තුවාලේ නිසා දරුවට විඳ ගන්න බැරි නිසා අමෝරාවෙන් ඒක ගිල ගන්න. අන්නේ වගේ ද්වේෂත් එක්ක සැරයක් දෙසරයක් වැඩ කරපු කෙනාට තේරෙනවා අනුන්ට අපි විනයක් කටිනකොට අනුන් ගැන අපි අහිතක් හිතනකොට අපිට වැටහෙන්නේ නැහැ අපිට හිතෙන්නේ මගේ වෙලාව ඇවිල්ලා තියෙනවා උගේ නරක වෙලාව මට පුළුවන් උට මෙන්න මේ විදිහට වින කරන්න කරදර කරන්න කියලා. නමුත් Taman කරා පැමිණෙන වෙලාවේදී ඒ ද්වේෂයට නැවත ද්වේෂ නොකර ඉන්න නම් ඒ ද්වේෂයට අලුතෙන් කර්ම රස නොකර ඉන්න දෙන්න නම් ඒ කර්ම ගෙවෙන්න නම් එළියට දාපු අමනයක් කටවහගෙන ආයේ ගිලිනවා වගේ අර සරව බුබුල ඇතුළට ගන්නවා වගේ මේක ගිල ගන්න වෙනවා. ඉතින් මේ යෝගාවචරයේකට ඒක හිතා ගන්න අමාරු නම් එහෙම නැත්නම් දරා ගන්න අමාරු නම් ඉතින් අමාරුයි යෝගාවචරය කියලා කියන්නේ. හිතන්නේ හිතන්නේ මේ කෙලෙස් යටපත් කරනකොට අපිට ඒහා සමාන අභ්‍යාස පන්තියක් හම් වෙනවා. ඒ අභ්‍යාස පන්තියට ලෑස්ති වෙලා ගියොත් මේ වගේ දේවල් අපිට මුණ දීලා තමයි අපි ඊට පස්සේ කාගවත් හිතක් රිදවන්නේ නැති වෙන්නේ. වචනයක් කතා නොකර ඉන්නේ. ගහදා අතින් පයින් නොගහනද ඒ වෙලාවේදී එන ඒ ඒ ඒ සිද්ධිය සම්බන්ධ කරන ද්වේෂය නතර කරගන්නේ ආහාර වගේ අත්දැකීමකින් තමයි. ඉතින් ඒ වගේම නිදිමතක් කෙනකොට ඒ නිදිමතත් එක්ක වැඩ කරලා කරලා කරලා ඒකට ද්වේෂ කරන්නේ නැතුව යහපැත්තට ඒක දාගන්න එක සැකේ එනකොට අපි අනන්තවත් එක එකනට අහනවා පස්සේ කිසිම කෙනෙක්ගෙන් අහන්නේ නැතුව මේ සැකෙන් වැඩි මුණොත් වෙන්න තියෙන මොන හරි හානියක් මම ඕන දෙයකට ලෑස්ති මම ඊට පස්සේ සැක කරන්නෙත් නැහැ. සැක පිළිබඳ අනුන්ගේ විස්තර අහන්න යන්නෙත් නැහැ. විශ්වාසය ගන්න යන්නෙත් නැහැ. මම මේක <clears throat> මේ සැකේ තියෙද්දිම මගේ ශ්‍රද්ධාව කඩා ගන්න නැහැ මම. වීර්ය කඩා ගන්න නැහැ. සත්‍ය කඩා ගන්න නැහැ. කාලසටහන කඩා ගන්න නැහැ. මම මේ ටික කරගෙන යනවා කියලා ගන්නේ ඒ වගේම අනන්තවත් අතීතය ගැන පශ්චාත්තාපෙන හිතිලි එනකොට අනාගතය ගැන තැවෙන හිතිලි එනකොට ඒවා නටන නැටිලි හැටියට ඒව ගන්න පදේ හැටියට නටන්න නැතුව ඒවා හොඳයි තමයි අතීතේ මෙහෙමුණයි කියලා පශ්චාත්තාපෙන එක සමහර හිතන්න පුළුවන් සදාචාරය කියලා. එහෙනම් අනාගතය ගැන සැලසුම් හදන එක හිතන්න පුළුවන් අභිවෘද්ධිය කියලා. ඒක පැත්තක දීදී හොඳම දේ තමයි වර්තමානයේ තියෙන කියලා. ඒවට මේ දෙකල් පෝරදා බව හැබෑව ඒවට මෙතෙක් කල ඛණ්ඩ දීව බව හැබැයි දැන් ඒ වෙනුවට වර්තමානයේ හිත පවත්වනවා කියනකොට අපි අර කරගෙන ආපු අගයන් ආඩම්බරයන් පැත්තක තියන්න වෙනවා. මෙන්න මේ විදිහට මේ පැමිණි දුක් පැනිරායි කියාගෙන නීවර ධර්ම વિશે යම් යෝගාවචරයේ ලෑස්ති වෙලා ගියොත් මං වගේ කෙනෙකුට අහවලදී නොවේයි කියන්න බෑ. ඒකදී තව ඩිංගක් මම විස්තර කියන්නම්. යම් විදියකට මේ ජීවිතයේ අපාගාමී වෙන අකුසල අපාගාමී නොවන තරමට සෝවාන් වෙන්න ඉඩක් තියෙනවා නම් නෙය පුද්ගලෙක් නෙවෙයි පදපරම් පුද්ගලෙක් නෙවෙයි නෙය පුද්ගලෙක් මෙයා සෝවාන් නොවන කෙනෙක් නෙවෙයි සෝවාන් වෙන කෙනෙක් නම් එයාට පසුගිය අකුසල කර්ම බලපාවම වැඩි ඒ ගියාත්මෙට මරණයෙන් පස්සට යන්න දෙන්නේ මේ ආත්මෙදිම දෙන්න පටන් ගන්නවා. හොඳක් දෙනවා නරකක් දෙනවා ළඟ ළඟ දෙනවා. එතකොට Tamanට තේරෙනවා මට දැන් සති සම්පජාන සති සම්පජාඤ්ඤේ සහ සමාධිය තියෙනවා. හැබැයි මම නොහිතන විදිහේ නිග්‍රහ වෙනවා මට. නොහිතන විදිහේ ස්තුති වෙනවා මට. මේ මොකද දැන් මගේ ජීවිතේ මින් එහාට අපාගාමි වෙලා මේවා ගෙවන්න වෙලාවක් නෑ. දැන් ඒකේ ਦਿੱත්ත ධම්ම කොටස එනවා. ඒක නිසා වෙන අයට වැඩි නිවනක් නොලබන භාවනාව සඳහා භාවනා කරන කෙනෙකුට වගේ නෙමෙයි මේ ජීවිතේම නිවන් දකින්න කෙනාට ඒ කර්ම වල බලපෑම හොඳ නරක දෙකේම අනික් අයට වැඩි වැඩි. ඒ හා සමානව Tamanට සද්ධා විරිය රති සමාජ ප්‍රඥා කියන සන්නාය හම්බ වෙනවා. යුද්ධේ දරුණුයි ඒකට අදාළ යුද ඇඳුම් ටික හම්බ වෙනවා. ආයුධ ටික හම්බ වෙනවා, ශිල්පේ හම්බ වෙනවා. ඒතකොට දැනගන්න ඕනේ මේ එකකින්වත් හිත නරක කරගන්න නැතුව එක්කනකත් උදම්මනක් නැතුව මම කාලසටහන කරන්න ඕනේ. මම මගේ වැඩ ටික කියන්න ඕනේ. දැන් ඉතින් ලකුණු එන්න පටන් අරගත්තා අවසාන සටන කියන. ඒ වෙලාවට වෙන කෙනෙකුට මේ යෝගාවචරය දිහා බැලලා හිතා ගන්න මට මේ මිනිස්සයා කොහෙන්ද මේ Java ගන්නෙ? කොහෙන්ද මේ ගැම්ම ගන්නෙ? මේ තරම් නිඳා වෙතෙද්දි මේ තරම් හිතමනාපකන්තියෙදි මේ තරම් මේ පශ්චාත්තාප වෙන කරුණු තියෙදිමස කොහොමද නීතිපතා භාවනා ගෙනියන්නේ කොහොමද ගුරු ගෞරවය පවත්න්නේ කොහොමද වතපිළිවෙත කරන්නේ කොහොමද සෞඛ්‍ය පවත්න්නේ කොහොමද හිත නඩත්තු කරගෙන යන්නේ කියලා ඒ தත්තරපත්ත චින්තකර හිතන්න බෑ මෙයා ඉන්නේ දැන් වෙනමම ලෝකෙක මෙයා දන්නවා ඒ වැඩේ ඉවර කරන්න නම් එන්න තියෙන කරදර ටික දැන් වරි මම මැරුණාට පස්සේ මේවට එන්න බෑ ඒවා කපලා දාන්න නම් දැන් එනවා වළක්වන්න එපා ඒකයි බුදුරජාන් වහන්සේ අඟුලිමාලට කිව්වේ අඟුලිමාල උඹ මේ ආත්ම නිවන් දැක්කේ නැත්නම් ඔබට ආයේ බුද්ධාන්තර කල්පයකට ගොඩේන්න බෑ. ඒ නිසා දැන් උඹට එන කංකටලු නිന്ദා ගල් මුල් පහරවල් ඉවසපන් ඔබ ඉවසන්න පුළුවන්. හැබැයි අපායට ගියොත් ඊට පස්සේ නොයිවසිය හැකි. එහෙම නැත්නම් සංසාර චක්‍රය ඉහෙළම දරුණු වදේනවයි කියලා ඉතින් අඟුලිමාල ඊට පස්සේ බුදුහාමරණ චෝදනා කරේ නෑ. මට මිනිස්සු බැන්න අය, මට මිනිස්සු ගැව්ව අය, මට ගල් මුගුරු වලින් ගැව්ව අය. නැත්නම් අඟුලමාල හමුදු පාරට බහැපු ගමන් කොයි හරි කංකරච්චලයක් આવොත් මේ හඳුන් ගොළුරට වැටෙනවා. බුදුජනරෙක්ට කිව්වේ උඹ දැන් මේ වැඩේ ඉවර කරන්න හදන්නේ. ඒ නිසා ඌවට චෝදනා කර කර උඹ මේ පුංචි පුංචි දේවල් වලට මං ගෑන්ගේ මැස්සෙක් ගැව්වා, මට කූඹියෙක් කෑවා, මට හොවපුටෙක් කෑවා කියලා කියන්න ගත්තොත් කවදාකවත් වැඩ ඉවර කරන්න හම්බ වෙන මේ පළුවක් ගියත් මේක කාගෙන ඵලයන් කියලා ගැම්මකුත් එනවා. ඒ විදිහට නීවරණ වල තියෙන නපුරු බලපෑමේ තියෙන මේකට කියන්නේ විලිස්සන ගතිය. යකෙක් කැවිස විලිස්සලා ගොරවන්නේ අන්න වගේ තමයි තේරෙන පටන් ගන්නවා වෙනදට වැඩිය මේ ටික එන්න පටන් ගන්නවා. හැබැයි තමයි ජවයකුත් තියෙනවා. මෙන්න මේ කාගෙන යන්න නම් මවන්නේකොට මෙව එන්න එපා කියන අදහසක් ගන්න එපා. එහෙම ගත්තොත් තමයි බය අඩු වෙනවා. නෝන්ජල් වෙනවා කියන්න තියෙන්නේ පරිදි ඉස්සරහට වරින් ඔය කොයි එකකටත් හැංගෙනවට හොඳයි මුණට දෙන්න මුණ දෙන්න ඕනේ කියලා. හොඳත් ඒ වගේම නරකත් ඒ වගේම. අන්නේ විදිහට මේ මතුවෙන නීවරණ વિશેයි චෝදනා කරන්න නැතුව අනේ නීවරණ නැති හිතක් මට වේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නැතුව ඒවට එන තාලෙට එන්න දෙන්න යනකොට මේ යෝගාවචරගේ සතිය අර ඉස්සර වගේ ආනාපානේ පවත්න සතියක් නෙවෙයි ආනාපානේ පවතිද්දී ශබ්ද නිසා කැඩෙනවා. වේදනා නිසා කැඩෙනවා. හිතවිලි නිසා කැඩෙනවා. නැද්දකින් නොබතන් කියලා හිතෙනවා. ඒ එව්වත් අරමුණු කරනවා ඊට පස්සේ. සද්දයක් ආනපානෙ කරනවා. සද්දයක් බලාපොරොත්තු නැති විදිහට එනවා. එනකොට නැද්දකින් නොබතන් කියලා හිතෙනවා. ඒ ඔක්කොම ටික යාට පේනවා. එතකොට පේනවා රූපාරම්මණයක් වශයෙන් අද්දේනවා. ආනාපාන කරනකොට තවත් රූප ආරම්මණයක් විදිහට එනවා. ඒකට මේක නුරුස්නා ගතියක් හිතට පහළ වෙනවා. දැන් Tamante මේ සද්දෙත් පේනවා. ආනාපානෙත් පේනවා. නුරුස්නා ගතියත් පේනවා. මේ නුරුස්නා ගතිය නිසා ඇඟ දල දඬු වෙන හැටි පරිලහ කියන්නේ ඒකට. ඒ ශබ්ද එනකොටම ඇඟ දැවිලි තැවිලි පහල කරගන්නවා. හිත නිකන් භාවනා හිත නිකන් පිට උඩට උණු කරපු ඊයම්වක් කරපු කඩලතා වගේ ඇම්බරිලා ආගිරි ගානකට පස්සට යනවා. ඒ වගේම තර වෙන අරමුණක් හිතනද කිමීට වැඩි හොඳයි ගිහිල්ලා පරියන්කින් ඇල්ල ගිහිල්ලා ධක්මං කරනවා නම් හොඳයි. මේ ධක්මන පරියන්ක පැත්තක දාලා ගෙදර යනවා නම් හොඳයි කියලා වෙන අරමුණ හොයන ගතියක් තියෙනවා. අන්න එහෙම එනකොට මේ මුළු පද්ධතිය මුළු චිත්‍රයම බලන්න සතිය කියන්නේ එතකොට හිත පහක් හයක් තියෙනවා කියලා. නෑ එක හිතම තමයි අරමුණු එන තාලෙට එනේන එකට අර ආනාපාන නාසිකාග්‍රේම හිත තියන්න අදහසක් යාගේ නෑ නාසිකාග්‍රේ දිනකොට සද්දයක් කරනවා සද්දෙට හිත යනවා සද්ද නිසා නුරුස්නා ගන්නවා නම් ඒකත් දැන ගන්නවා මේ නුරුස්නා ගතිය නිසා පස්ස ගන්නවා හිත තියෙනවා ඒකත් දකිනවා යෝගම නිවිද අරමුණු දිගේ හිත වංචනික ධර්ම දිගේ වහන්නනවා ඒකත් දකිනවා ආන්නෙම දැක දැක දැක දැක යනකොට ඒ සතියයි ඔය ඉස්ලාම ආධුනිකයේ කානපානේ පිටන සතිය අතර ලොකු වෙනසක් තියෙනවා. සතිය ලොකු ඒකට කියන්නේ වේපුල්ල සතිය කියලා. විපුල භාවයට පත්‍විච්ච සතිය. එහෙම නැත්නම් ඒකට කියනවා අඛණ්ඩ සතිය කියලා. නැත්නම් මේකට කියනවා සතිපට්ඨානය කියලා. සතිය ස්ථාවර කර ගැනීම. මොන જાතින් අරමුණු ආවත් රූප ආවත් නාම ආවත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් තමයි දන්නවා මේ කොයි දැඟලුවත් නැව පෙරලා ගන්න නරකයි. මොහොතේ රැලි කොට ගහනවා. මොහොතේ කුණාටු කරනවා. බෝධු හුලං වද හමනවා. නමුත් කප්පිට්ටගේ වැඩේ තමයි නෑ පෙරලා ගන්න. ඒ වගේ යා මේ මට දැන් රූපයක් ආව මම දැන් මොකද කරන්නේ? මට සද්දයක් ආව මම දැන් මොකද කරන්නේ? මට දැන් වේදනාවක් ආව අමනාප වේදනාවක් මම දැන් මොකද? මොකක්වත් නෑ. එනේ එනේ දේ යනවා කටයුතු කරන්න පුළුවන්. මෙන්න මෙවැනි සතියකට ආවට පස්සේ ඒ සතියට ක්‍රමයෙන් ක්‍රමයෙන් සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතියක් පාඩපත් වෙලා බල සත්‍යයක් නෙවෙයි සති බලයක් පාටපත් වෙලා බොජ්ජංග සත්‍යයක් පාටපත් වෙච්චාම ඔන්න සර්වචන් වහන්සේ නීවරණ පබ්බේට පස්සේ මේ සතිපට්ඨානේ ඛන්ද පබ්බය ආයතන පබ්බ කියලා මේක ස්කන්ධ වශයෙන් බලන හැටි ආයතන වශයෙන් බලනට පෙන්නලා ඒව මම මේ වෙලාවේදී වෙලාව ගන්නෑ අපිට මේ තියෙන වෙලාවේ අපිට ඒක ඔක්කොම කරන්න බැරි නිසා නරක නිසා නෙවෙයි ඊට පස්සේ වෙනවා බොජ්ජංග පම්බේදී සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං සම්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. එයා දන්නවා දැන් මේ සතිය වර එක මම දැන් මෙතන කියන විදිහට ක්‍රියාත්මක වෙනවා. වර එක අරමුණට கிඳා බැහිම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. වර එක අරමුණු රස බැලීමක් වශයෙන් මට පේනවා. වර එක තීරණා සතිය ආවට පස්සෙම ආරස්සයි කියලා. වරක තේනවා මට මේ සතිය ආවේ මේට ඉස්සලා ගොඩාක් සැරේ වැටි වැටි තතන තතන මෙනේ කරමින් පවත්වපු සතිය. ඒ නිසා දැන් කොහොම හරි සතිය ගෙනියන්න පුළුවන් කියලා මේ සතිය විවිධ පැතිවලින් විවිධ අර්ථකතන තුලින් සතිය තේරෙන්න පටන් ගන්නවා. හැබැයි එක්කෙනෙකුට ඔක්කොම වැටෙන්නේ නැහැ. එක්කෙනෙක් එක්කෙනෙක් මේ ඉන්න ස්වභාවය ඕ නැත්තම් භාවනා කරන කෙනාට සතිය රසය තේරුම් ගන්න හැටිය එක එක විදිහ. එතකොට එයා දන්නවා දැන් ඔන්න මට සතිය තියෙනවා කියලා. සතිය තම අජත්ත సంతානේ සන්තං වා අජත්තං සති සම්බොජ්ජංගම් මගේ సంతානේ මේ වෙලාවේ සතිය තියෙනවායි කියලා එයා දැනගන්නවා මේ දෙක හුඟක් වෙනස්. සතිමත් හුඟක් වෙලාවට අපි සතිය තියෙන බව දන්නේ නැහැ. එතකොට සතිය ආනිසංස අපට නැහැ. නමුත් භාවනා කරලා කරලා වැටි වැටි භාවනා කරලා කරලා ලින්දා ලබල භාවනා කර කර සතිය හොඳට අය හති ඇතු වැඩනට පස්සේ දැන් මම සතියෙන් ඉන්නවා කියලා දන්නවා. ඒක රජ කෙනෙක් ඉෂදීවක් කරලා ඔටුනු බලන් යනවා වගේ වැඩක්. රජුරෝ ඉෂපැන්වක් කරලා අභිෂේක කරනවා කියලා කියන්නේ අභිෂේක කරාට පස්සේ රජුරණ විධායක බලතල තියෙනවා. එතකන් එයා රජපෞලේ තමයි උපරාජ්‍ය රාජවල තමයි මෞරි මංගල්‍යයට කියලා මේ අභිෂේක කරාට පස්සේ රජ වෙනවා. ඒ වගේ තමයි සතිය අභිෂේක ලැබනවා. සත්‍ය දැන් අඳුර පානවා දැනගනිලා ඕන්න මං ආවයි කියලා. ඒකම අනිත් පැත්ත කියනවා අසන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ සති සම්බන්ජංගෝති පජානාති. යම් වෙලාවක මේ සතිය සිංහාසනෙන් බහැලා යනවා. බහැලා ගියාට පස්සේ සතිය නැහැ. එතකොට තමන්න තේරෙනවා දැන් මම වැඩ කරනවා එහෙම නැත්නම් මම මේ වැඩ කරපු මුලදී මට සතිය තිබිලා නැහැ හොඳට පැහැදිලිව තේරෙනවා මොකද සතිය තියෙනකොට මෙහෙමයි කියලා ඒකේ ලක්ෂණ වශයෙන් රස වශයෙන් පච්චුපට්ඨාන පදත්තාන වශයෙන් වටහාගත්ත කෙනාට තේරෙන්න පටන් ගන්නවා දැන් මේ මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා මම අසතියෙන් වැඩ කරලා තියෙනවා එහෙම නැත්නම් පමාදෙන් වැඩ කරලා තියෙනවා කියලා එහෙම නැත්නම් එළඹ සිටි 100ක් නැතුව තිබිලා තියෙන්නේ කියලා. ඒක දැනගත්තයි කියලා එයා දන්නවා ඒකත් උතුම් දැනීමක් ධර්මයක්. වැරදිල්ලක්වත් වැරදිල්ලක්වත් පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නෙවෙයි. මම මේ දැන් සතිමත් වුණා මේ දේශලා සතිය නෑ. මේකෙයි දැන් සතිය තියෙනවා කියලා සතිය තියෙනවා දැන ගැනීමයි සතිය නැහැ කියලා නැති වෙලාවේ දැන ගැනීමයි දෙකම එක හා සමාන බොජ්ජංග ධර්ම. දෙකම නිවනට යොමු කරනවා. ඒ නිසා මෙතෙක් කල සතිය නැතුව දැනගන්නකොට පැකිලිච්ච පසුබාපු තමන්ට නිඳා කරගත්ත ඉච්ඡා බංගත්තට පත්වෙච්ච කෙනා දැන් ඒක සතුටකට හේතු කරගන්නවා මේ දවසේ මෙන්න මේ ටිකේ සතියෙන් හිටියා මේ ටිකේ නැහැ ඒක දන්නේ නැවත සතිමත් වෙච්චාම වෙනවා මේ ඉස්සල විනාඩි කීපේ මං සතියෙන් ඉඳලා නැහැ මේකත් උත්තරම ධර්මයක් මෙතිකල් පශ්චාත්තාපයේ තියෙන කාරණාවක් වුණාට මේක උත්තරම ධර්මයක්. ඊට පස්සේ යම් වෙලාවක් එනවා මේ ඊටාම විචිත්‍ර සිද්ධි බහුල ජවනිකාවක් Tamanට සතිය නැති සතිය ඇති වෙන හැටි තේරෙනවා. මෙතෙක් කළා අසතියෙන් හිටියේ කවුරු හරි බැන ගන්නවා ගහ ගන්නවා කවුරු හරි මට බයින එක පාරට තමයි තේරෙන පටන් ගන්න හරි බැනව ගහින් ලෙහි තියෙනවා නමුත් මම දැන් සතිමත් කිය. අනුප්පන්නං වා සති සම්බොජ්ජංගං උපාදෝ හෝති තංච පජානාති. නොතිබිච්ච සතියක් දැන් තමන්ගේ චිත්තසංතානේ රජ වෙනවා. රජ වෙනකොටම ඒ සතිය එන්නේ ඉස්සලා තමන් පෘථග්ජනයක් විදියට නැත්තම් මෝඩයෙක් විදියට නැත්තම් අන්ධ පෘථග්ජනෙක් විදිහට කටයුතු කරපගෙන එකපාරටම කල්යාණ පෘථග්ජනෙක් බාටපත් වෙනවා. දැන් මට ද්වේෂය තියෙන්නේ මට මෙයත් එක බනිනවා. නැත්නම් මම මෙයාට බනින්න හදනවා. නමුත් දැන් ඉස්සලා කිරුවේ අසතියෙන් යන්තරේ දැන් පාරට තේරෙන්න පටන් අර ගන්නවා හරියට. ඒ අතරමැද සතිය ඇවිල්ලා තිනවා දොරට තට්ටු කරන්නේ නැතුව. එතකොට තේරෙන්න පටන් ගන්නවා ඕන්න දැන් මගේ යන්ත්‍රය මේ විදිහට වැඩ කරනවා. ඒ යන්ත්‍රය එහෙම වැඩ කරනවා කියලා. එතනින් ඉස්සරහට කරුවල කාමරේ ගහගත්ත දෙන්නෙක් එකපාරට ලයිට් එක දැම්මා වගේ දැන් පේනවා කොහොමද ගහගෙන ඉන්නේ කියලා. එතකොට මේ සතිය පැමිණීම නිසා නැති සතියක් ඇතිවීම නිසා තමන් සතිය ඉන්නේ ඉස්සලා වැඩ කරපු හැටි සතිය ආවට පස්සේ වැඩ කරපු හැටි පිළිබඳව ඒ සංසන්දනය ධර්මයේ තියෙන ඊ타මත්ම විචිත්‍ර ධර්මයේ තියෙන ඊ타මත්ම సౌందర్యාත්මක සෙල්ලක්කාර වැඩක්. අසතියෙන් හිටපු මම නිකන් හරියට රෑ අන්ධකාරයේ වැඩ කරගෙන හිටපු මට දවල් ඉදි වුණා වගේ. කරවල කාමරයක හිටපු මට ලයිට් එක දාගත්තා වගේ දැන් පේන්න පටන් ගන්න මේ අර විදියටම තමයි වැඩේ යන්නේ. මොකද ලොකු වෙනසක් තියෙනවා. Taman තේරෙනවා නූපන් සතියක් uppannaa ඒ වගේම තීන සතිය වැඩි දියුණු වෙනවා. දැන් ඔන්න එතන ඉඳලා Taman දන්නවා මම මෙතෙක් වෙලා හැසිරුනේ මට තරම් නොවන විදියට යෝගාවචරික විදියට. නමුත් දැන් ඒ ඔක්කොම තියෙද්දි සතිය පිහිටියා. දැන් මම දැනගන්න ඕනේ ඔක්කොම තියෙද්දි සතිය කඩා ගන්න නැතු වෙන්න කොහොමද මේ ඇති කරගත්ත මුල් බස්සව සතිය මුල් බස්සව ගන්න කොහොමද කියලා. අන්නේ සඳහා කටයුතු කරන්න පටන් අරගත්තට පස්සේ ත්‍රිවිධ ශික්ෂාම එක පාරට ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එහෙම නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව අපෙන් දුර වෙලා තියෙනවා. ඉතින් මේකෙදි මේ සතිය නැතිව ඉඳලා නැවත සතියට එළඹෙන වෙලාව. නැවත සතියට බැස ගන්න වෙලාව ගත්තම ඒක බුදුමාකාර ධර්මයේ තියෙන අකාලික ලක්ෂණය පෙන්නන ස්වකහාත ගතිය පෙන්නන සාන්දෘෂ්ටික ගතිය පෙන්නන ඒ පච්චත්තම් වේජිතබ්බ ගතිය පෙන්නන විඤ්ඤා මිනිස්සුෙකුට ඇවිල්ලා මෙන්න බලහපන් කියලා පෙන්වන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ගතියක් තියෙනවා ඒකේ. ඒක පුදුම ශක්තිජනක අවස්ථාවක්. උදාහරණයක් වශයෙන් අපි පෙන්වන්න උගක් කළාට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපි ආන බාණ්ඩ හිත දාගෙන ඉන්නවා. හිත දාගෙන ඉන්නකොට දන්නේම නැතුව ඔන්න හිතවිල්ලක් දිගේ ගිහිල්ලා. එහෙම නැත්නම් සද්දයක් දිගේ ගිහිල්ලා. එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා දැන් වේදනාවෙන් ඇඹරෙනවා, පැකිලෙනවා. ඒ වේදනාවට ද්වේෂය ඇවිල්ලා දැන් මේක දමලා ගහලා යන්න ලෑස්ති. ඉතින් බණක් අහලා අහලා අහලා භාවනා කරලා කරලා කරලා වෙලාවකට මෙන්න මේ අසීරු කර තත්වයේදී මාරු තත්වයේදී යෝගාවචරයට තේරෙනවා මේ වේදනාව නිසා මේ සද්ද නිසා මේ හිතවිල්ල නිසා මං ආනාපානෙත් නැහැ සතියෙත් නැහැ නමුත් ඒ බව දැනගන්නවත් එක්කම සතියට එනවා. මෙන්න මේ විදිහට සතියට නැවත පැමිණීම චේතනිකවද සිද්ධ වෙන්නේ අචේතනිකවද සිද්ධ වෙන්නේ කිව්වොත් කදාකත් අධ්‍යක්ෂු නැති කෙනාට සපෙලා උත්තර දෙන්න බෑ. ඒ විදිහට Taman වැරද්දේ ඉන්න වෙලාවේදී වැරද්ද ඉන්න බව දැනගන්නවත් එක්කම නිවැරදි පැත්තට මාර්ගයට ගන්න පුළුවන් නම් ඒ ගැනීමේ ක්‍රියාවලිය හිතලා කරන එකක්ද ඉබේ වෙන එකක්ද කියලා. මේකට කිට්ටුවෙන් යන කතාවක් ਸਰවචනසේ ධම්මපදයේ කියලා තියෙනවා. සච්චේ uppajjati කෝදං ස්ත්‍රතං භන්තං වධාරේ. ඒ කියනවා වාහනයක් තමයි පදවනවා. පදවනකොට දැන් පාරෙන් පිටපණින්න හදන්නේ. වාහනේ ස්කිඩ් කරගෙන යනවා. අන්න වගේ භ්‍රාන්ත වෙච්ච රතයක් පාරෙන් පිටපණින්න දෙන්නේ නැතුව වැඩකරනද ඒ රියදුරා කලබල වෙන්නේ නැතුව වැඩ කරන්න දන්නවනම් එයාට පිට ගියත් අමාරුවට වැටෙන්න තෝ කාණුවට වැටෙන්න ඉස්සලා ආයෙ පාට දාගන්න පුළුවන්. එතෙන් කාණුවක වැටුණත් මගීන් පිළිබඳව කලබල වෙන්න දෙ නැතුව එයාට ආපහු පාරට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බ්‍රහාන්ත රතයක් නැවත පාරට ගන්න මිනිහට විතරයි බුදුහාමුදුරුවෝ කට පුරාවට කියන්නේ රතාචාර්ය කියලා. අනිත් එක නිකන් තෝංගලණු අල්ලන මෝඩෙක් විතරයි කියලා තියෙනවා. කලබල වෙච්ච වෙලාවට ආස්සය කොහොද දුවන්නේ දන්නේ නැහැ. තෝල්ලණු අල්ලගෙන කලබල වෙනවනම් ඒ මනුස්සයා නිකන් තෝල්ලණු අල්ලන මිනිහෙක් විතර. නියම රතා චාතිය දන ගන්නවා. රතේ භ්‍රාන්තයි, රතේ පාලනයෙන් තොරයි. දැන් යන්න හදන්නේ පාරෙන් පිටටයි. මම ක්‍රියාත්මක වෙන්න ඕනේ මගින් ගැනත් හිතලා, ආස්සය ටිකක් හිතලා, රතයත් පෙරලට දෙන්නේ නැතුව භ්‍රාන්ත රතයක් පාරෙන් පිට පණින දෙන තොරකින් ඕනෑ වාගේ කටයුතු කරන කෙනාට බුදුහාමුදුරෝ වගේම ඥාණයෙන් ක්‍රියාත්මක වෙන්න වෙනවා. ධර්මයේ තන්නේ කර තමන් තුළ ක්‍රියාත්මක කරන්න වෙනවා. ආන්නේ වෙලාවට ක්‍රියාත්මක කරන්න වෙන්නේ <coughs> පශ්චාත්තාපයේ කියන මේ නපුරු ගතිය නැතු. පශ්චාත්තාපෙ මෙතෙන් ආවොත් සම්පූර්ණ අවුලක්. මොනම දෙයක්වත් බෑ. කොරස් කටේවත් අත දා ගන්න බෑ. නමුත් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මේ පාඩම ඉගෙන ගන්නකොට පශ්චාත්තාපය අනිවාර්යයෙන්ම එනවා. අඩේ පාරෙන් පිට පැන්න රතේ මට කේන්ති ආවා මට රාගය ආවා මට නිජමත ආවා දැන් දන්නේ රාගය ඇවිල්ලා තියෙනකොට නිජමත ඇවිල්ලා තියෙනකොට ද්වේෂය ඇවිල්ලා තියෙනකොට කියලා මේ කෙලෙස් සහිත தത്വෙදී හිත කලඹනවා මේකට පශ්චාත්තාප නොවි ඊ ගාවට කලේජු දෙය මොකද්ද කියලා දැනගන්නා නුවණ තන්මැසි නුවණ ස්ථානෝචිත ප්‍රඥාව යෝනිසෝ මනසිකාරයෙන්ම යන්නේ එක කඩේ සාප්පුවේ ගන්න නැහැ. මෙන්න මේ වගේ භාවනා කර කර ඉන්නකොට තමයි සද්දයක් ඇහිලා හිත පිට යන. සද්ද දිගිය, වේදනා දිගිය, හිත දිගිය ගිහිල්ලා ආපෞසරයක් නැවත හිත මූල කර්මස්ථානෙට සතියට ගන්නකොට තමන් වැරද්දේ ඉන්නේ දැන් හරි පාටට ගන්න ඕනේ කියන එක හිතලා කරන දෙයක්ද ඇබ්බැහියෙන් එන එකක්ද අහම්බයක්ද කියන ප්‍රශ්නය භාවනා නොකරපු සතිය ගැන නොදන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියන්නේ මම තමයි හිතගත්තේ ආපහු කියලා. නමුත් එයාගෙන් අහන්න පුළුවන් උඹ අසත්‍යයක ඉන්නකොට උඹට පාලනයක් නැහැ නේ හිතේ. උඹ කොහොම ආපහු ගන්නෙ ඒක? ඒක විලා හිතීමේ සද්දවලනේ. වේදනාවලනේ. හිතවිලිවලනේ. භාවනා කරපු කෙනෙක් කියාවේ නෑ මකට කරලා පුරුද්දට ඉස්සර වෙච්ච බයලජ්ජාවට නරක තනිය ඉන්න බව දැනගත්තම හිතේක පාරටම අරමුණට ආවයි කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේක විග්‍රහ කරන්න හදන අටුවාචාරින් වහන්සේලා උන්වහන්සේලා කියන මේ පමාදයට වැටිච්ච හිත නැවත අප්‍රමාදයට වැටෙනකොට එක පහරකින් නෙවෙයි වැටෙන්නේ සිද්ධි දෙකකින් කියලා. කාරාපක අපමාදේසා කාරක අපමාදී කියලා දෙකකින්. කාරාපකප්පමාදී කියලා කියන්නේ ඉස්සල්ලාම හිතට දැනුමක් එනවා. අර පෙර කරලා මේ මේ වගේ කරදර වෙනවා කරදරව කලබට වෙන්න එපා කියන ඒ මෝරච්චකම නිසා මම දැන් වැරදි තැනක ඉන්නේ කියලා කාරාපක ප්‍රමාදයක් එනවා. Taman ඉන්නේ භාවනා කරන්න යාවේ පරියන්කේ ඉන්නේ ආනාපානේ බැලියෙත් දැන් ඉන්නේ හිතවිල්ලක. දැන් වේදනාවක. හිත ඇඹරෙනවා පැකිලෙනවා කියලා කාරාපක අපමාදෙ පෙන්වනවා උඹ ඉන්නේ වැරදි තැනක කියලා. එතකොට කාරක අපමාදය ඇවිල්ලා ආපහු පාරට ගෙනත් දානවා. එනිසා මේ කාරාපක අපමාදය හුදු පුරුද්දෙන් වෙන එකක්. හිතලා ගන්න බෑ. ඊට පස්සේ කාරක අපමාදය වැරදි තැන ඉඳලා හරි පාරට ගෙනත් දානවා. <clears throat> මේක විස්තර කරන්නේ දානයක් දෙන්න ඉස්සලා ඉස්ලාම චේතනාව පහළ වෙනවා. දානයක් දෙන්න ඕනේ. ඊට පස්සේ දාණයට උපකරණ හොයාගෙන ප්‍රතිග්‍රාහකයෙක් වෙන දාණය දෙනවා. ඉතින් කායින් හරි ඇහුවොත් මේ චේතනා දාණය දානයක් දෙන්න ඕන කියන එන චේතනාවද උතුම් එතනයි චේතනාව අනුව දෙන දානද උතුම් කියලා බෞද්ධයෙක් උනත් හරි උත්තරයක් දෙයි කියලා හිතන්න බෑ චේතනා දානද උතුම් නැත්නම් දාන දෙන්න හදන චේතනාවද උතුම් නැත්නම් දෙන දානද කියලා ගත්තොත් සල්ලි ගැන හිතන එක කරන්නේ කියයි දානේ උතුම්. මොකද ඒක බඩු උස්සගෙන එන්න ඕනේ, සල්ලි ගෙවන්න ඕනේ. මොකද ਸਰවඥාන්සි කියනවා චේතනා දානේ තමයි උතුම් කියලා. ඒ වගේ තමයි වැරදි තැනක ඉන්නකොට වැරදි තැනක ඉන්න බව දන්න එක අපි භාවනා කරපෙකේ උත්තරම ඵලය. ඊට පස්සේ වැරදි තැනilla හරි තැනට ගේන එක අහම්බෙන් සිද්ධ වෙනවා. ඒකට Tamanට වග කියන්න පුළුවන්. මේක ක්‍රිෂ්ණමූර්තිතුමා විස්තර කරන්නේ මෙහෙමයි. මෙහෙදී අපිට ඒක හොඳට අත්දකින්න පුළුවන්. දැන් මේ බාහිරට බණ ඉවරලා යන වෙලාවට නේද ගොම්මනේ තියෙන්නේ. ඒ ගොම්මනේ යනකොට කොලයක් වගේ, මුලක් වගේ, දී කැල්ලක් වගේ මොකක් හරි තියෙනවා. තමයි මේ කකුල දැන් තියන්න හදන්නේ. තියන්න ඔන්න මෙන්න තියෙද්දි බලනකොට පේනවා සර්පෙක් කියලා. දැන් තව කකුල පාත් කරපු ගමන් සර්පයාට වදිනවා කනවා. නමුත් තියන්න චිත්තක්ෂණයට ඉස්සලා දැනගත්තොත් මේ මේක බලාපොරොන්ගෙක් එහෙම නැත්නම් පොලොන්තෙලිස්සෙක් එහෙම නැත්නම් මොකෙක් හරි කියලා එතුමා අහනවා දැන් ඊට පස්සේ දකුණු පාය පෙරට තියලා වමට දියන්න ඕනද දකුණට දුවන්න ඕනද කියලා කවුරුත් කියලා දෙන්න ඕනද කියලා. මේ පාය කොහොමද ගන්න ඕන කොහරද යන්න ඕන කියලා හැඟම ක්‍රියාත්මක වෙනවා. මොකද දන්න පාය ගෑවිච්ච ගමන් මු ගහනවා. ඒ දෙකක් නැහැ ඊට පස්සේ මාස ගාණක් ඇඳේ. ඒ නිසා මේ පෑගෙන්න ඔන්න මෙන්න කලින් චිත්තක්ෂණ කලින් දැක්කයි ඒ චිත්තක්ෂණේ පමා වුණයි කියලා කියන්නේ ලොකු වෙනසක්. චිත්තක්ෂණ කලින් දැකපුවම කකුල ගන්න හැටි දෝන හැටි ඇඟේ තියෙනවා. ඇඟේ ඒව අපේ ඥානගත ශක්ති තියෙනවා ආරසාවෙන්. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අවදි වෙන එකයි. අප්‍රමාද වෙන එකයි. දැන් ඔන්න ඔබ කකුල තියන දැන් සර්පයේ තිබ්බට පස්සේ අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා. තියන්න ඉස්සලා දැනගත්තොත් අහන්නත් එපා. එයා කරගන්න වැඩි. අන්නේ වගේ රාගය, ద్వේෂය, මෝහය සර්පය. අපි පෑගුවාට පස්සේ අනුකම්පාව ඉල්ලන්න එපා. අපි සතිමත් වෙන්න ඕනේ, අප්‍රමාද වෙන්න ඕනේ. අඩු ගානේ පාගන්න චිත්තක්ෂණයට කලින්. අන්න එතකොට වෙන සිද්ධිය විසගෝර සර්පේකට අත තියන් හදන්නේ ඊට පස්සේ ඇඟෙන් අහන්න ඕනේ උඹ වමට දුවන්න ඕනේ දකුණට දුවන්න ඕනේ දකුණු පයින් දුවන්නද වම් පයින් ඒක එනවා ඒ නිසා අපි සාදර වෙන්න ඕනේ වැරද්දක් දැක්කට කලබල වුණොත් ගුරුවරයෙක් කෙනකන් හිටියොත් එම් දැන් මොකක්ද උඩ කරන්නේ හරියන්නේ නැහැ වැරද්ද දකින්න වැරද්ද යටිපහුවෙන්නේ ඉස්සරලා දැක්කොත් මේ ශරීරය තුල තියෙන කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ කියලා මේ දෙකට කඩනවා කාරාපක අප්‍රමාදේ මේ බිකුණුපසේ සූත්‍රය කියන විදිහට කරදර හිත කමනාපකම් ඇති වුණාට පශ්චාත්තාප වෙන්නේ නැති එක තනවා වඩා ගන්න මේක කොච්චරවත් මේ ජීවිතේ වෙන්න පුළුවන් කියලා බාර ගන්න ගතිය තියෙනවා නම් ප්‍රමාදයේ පිළිබඳ පශ්චාත්තාපය නොවි කල යුත්තේ කරයි. මේකට කියනවා පමාදේ න කම්පතිටි සති බලං. ප්‍රමාදයට ගැටුණයි කියලා කම්පා නොවෙන එකට තමයි සතිඵලය කියන්නේ. සතිය කියන්නේ ප්‍රමාද කියන එක වචනේ. අසතිමත් උණයි කියලා කම්පා උනේ නැත්නම් ඒක සති බලය. ප්‍රමාදයට වැටෙනවා කියලා කම්පා උනේ නැත්නම් ඒක සති බලය. ඉතින් කම්පා නොවෙන්න නම් අමානුෂික මනසක් තියෙනවා. දැන් සතිය නෑ. සතිය නැති වෙන කමක් නෑ කියලා ඉන්නවා. මේක අමාරුයි සදාචාරවාදියාට. මේක අමාරුයි තාර්කික විතරක් කල්පනා කරන මිනිහට. මේකට ඕන රැඩිකල් වාදී කල්පනා ක්‍රමයක්. මේකට අවශ්‍ය කරනවා විප්ලවීය කල්පනා ක්‍රමයක්. මම ඉතින් වැරදිලා. දැන් මම හිතවිලි වලට ගිහිල්ලා තියෙන නමුත් ඔක පශ්චාත්තාපුණයි කියලා මොකක්ද ඇති ලාභේ? හොඳම වෙලේ තමයි ඊගාව චිත්තක්ෂණේ සතිය පිහිටවන්න නම් විච්ඡේ ගැන පශ්චාත්තාප නොවි මොනම හරි සාධාරණීකරණයක් කරගන්න ඕනේ මේ හිත නගා හිටවන්න. මෙන්න මේ විදිහට නගා හිටවන්න ගත්තොත් පේනවා සතිය බලවත් අකුසලයේ දුර්වලයි කියලා. මේ විදිහට සතිය හදාගත්තේ නැති කෙනාගේ අකුසලයේ දුර් බලවත් සතිය දුර්වලයි. මෙන්න මේ වෙනස වෙච්ච දවසට කියනවා සතිය බොජ්ජංග මට්ටමට නැගයි කියලා. ඕනේ කෙලෙසයක් තියන්න සතිය ඉස්සරහින් කදාවත් සතිය සැලෙන්නේ නැහැ. සැලෙන්නේ ඒ බව දන්නේ නැති නෝන්ජලයේ ඉන්නකොට තමයි. ඒ මොඩ ඇම්බැට්ටය දකින්නට එළුවත් නිකට පානවා. එළුවට තැම්බෙලාම රැගුල තියෙනවනේ. මොඩ ඇම්බැට්ටය දකින්නට එළුවත් නිකටම මේ මයිත් ගාලා ඵලයන්කෝ කියලා. නැත්නම් ඇම්බැට්ටය දක්ෂ නම් කවණතෝගේ බෙල්ල කිව්වොත් එහෙම එළුවා ඉන්න තැන නෑ දුවනවා. සරුවත් යනති සඳහන් කරලා තියෙනවා මේ ಗುಣ ධර්මයි. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම වරින් වර වැටෙනවා තමයි. වරින් වර නැගිටිනවා තමයි මෙව්ව අකුසල් එක බලනකොට පුදුමාකාර තේජවන්ත පුදුමාකාර බලවන්ත ගුණ මේ පුත්තජනයන් නොසලකන එකයි දෝෂේ. පුත්තජනේ මෙව්වට නෙමෙයි සලකන්නේ. වැරදිච්ච ගැන කතා කරනවා, පරිදිච්ච ගැන කතා කරනවා, අකුසල් ගැන කතා කරනවා, පශ්චාත්තාප ගැන කරනවා, උදේ ඉඳලා හැන්ද වෙනකම් කතා කරනවා අනිවාර්යෙන් අපායෙම තමයි. නමුත් මේ ඔක්කොම අත්තච්ච මගේ සතිය ඩංගත්තක් වඩුණා. සතිය කපා මේ සද්දා ඩිංගිත්තක් වඩුණා. වීර්ය ඩිංගිත්ත කරන කියලා වැඩිච්ච එක ගැන විතරක් කතා කරනවා නම් අර අකුසල් නිකම්ම ලක්තන ලොක් වෙලා යනවා. ඇත්ති හැලිලා යනවා. වඳ බහැලා යනවා. ඉතින් මේකට අවශ්‍ය කරන මේ තෙද මේකට අවශ්‍ය කරන මේ නිසි කල්පනා ක්‍රමය මේකට අවශ්‍ය කරන මේ යෝනිසෝමනසිකාරය මේකට අවශ්‍ය කරන මේ සම්මා දිට්ඨිය හදලා ගන්න පුළුවන් එකක්ද ඉබේන එකක්ද කියන්න බෑ නමුත් ਸਰවචනසේ නැවත නැවතත් පෙන්නලා දෙනවා භාවනා කරන කෙනාට හරදින එක නෙවෙයි මිනිස්සු ප්‍රශ්නේ වැරදුනාට පස්සේ ආයෙ පාර දාගන්න එකයි වැටේ. තචේ උප්පත්ති කෝදාං රතං භ්‍රන්තං වජාධාරේ උප්පත්ති ක්‍රෝධයක් ඇවිස්සනකොට නුරුස්නා ගතියක් ආ පශ්චාත්තාපයක් ආ. ඔබ භ්‍රාන්ත රතයක් නතර කරන දක්ෂ රියදුරෙක් වගේ කලබල කරගන්න එපා. කොරස් කටේවත් අද්දා ගන්න බෑ අවුස්සගෙන කරන්න කිව්වොත් මොකොත් කරගන්න බෑ මේක මට වෙන්න පුළුවන් හෙටත් වෙන්න පුළුවන් මම කරන්න ඕනේ විවේකීව ආයෙත් පාරට ගන්න එකයි රතේ පාරට ගැනීම සඳහා උපක්‍රම කවුරුවත් කියලා දෙන්නේ ඒක තමන්ගෙම ආයුධ උපකරණ මල්ලේ තියෙනවා එතකොට වැටෙන්න වැටෙන්න හොම්බ රිවර්ට් වෙන්න රිවර්ට් වෙන්න උපකරණ මල්ලේ වැඩි වෙනවා දක්ෂකම් වැඩි වෙනවා ඒ නිසා වැද්දින එකමයි හොඳම වැඩි හොම්බකට රිවර්ට් වෙන්න වදින්න ඕනේ වදින්න වදින්න වදින්න එයා ශිල්පීය ක්‍රම ඉගෙන ගන්නවා. කවදාකවත් හිතන්නේ මම වැන්නකොට මෙහෙම දෙයක් වෙන්න හොඳ නැහැ කියලා. හිතන්න ඕනේ මම මේ කෙලවර කරන්න හදන්නේ මට එන්න තියෙන කොක්කොම වරෙන් මොක ආවත් මම මේ සතිය බිම තියන්නෙත් නැහැ. කාලසටහන බිම තියන්නෙත් නැහැ. මම නිචිපතා කරගෙන යනවායි කියලා නෝබන් සතිය නැවත උපදින වෙලාවක යෝගාවචරයට හම්බ වෙන මේ විශිෂ්ට ධර්ම කොටාසේ මේ විචිත්‍ර ධර්ම ඕජාව දකින්නම් සතිය දිගටම තිය කියලා හිතන්න එපා. කැඩෙනවා කැඩිලා හැදෙන හැම වෙලාවකම සතුට වෙන්න කාරණා. එහෙනම් කැඩීම සතුට වෙන්න කාරණා. කැඩිලා හැදෙන හැම වෙලාවකම සතුට වෙන්න කාරණාවක් නම් කැඩෙන එක සාධාරණයි. කැඩෙන එක කොහේ කැඩිච්චාවයි කැඩෙන හැම වෙලාවෙම නැත්නම් කැඩෙන කන අවස්ථාවේ මම බලනවා කොහොමද සතියට නැවත මම එළඹෙන්නේ කියලා. මේක හුඟක් වෙලාවට ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් කියනවා මේ භාවනා කරනකොට මම දන්නේ නැතු එක පාට නිින්දට වැටෙනවා වගේ ඉරියව්ව හොඳට තියෙනවා මට මම සතිය නෑ මේ නිින්දකුත් නෙවෙයි මේ මොකද්ද කියලා. එතකොට මේ බුරුම ස්වාමීන් වහන්සේලා මේ භාවනා කරන කෙනෙන් අහනවා ඒ නිින්දට වැටෙන්න ඉස්සරලයි නිින්දට වැටිලා නැගිටින්නේ දෙකම මූල කර්මස්ථානයේද නැත්තම් නිින්දට යන්න ඉස්සලා හිත නන්නත්තර වෙනවද කියලා. එතන අවදි වෙනකොට මූල කර්මස්ථානේ නන්නත්තර වෙනවා. යන්න ඉස්සෙල්ලන්නම් තරණං අවදි වුණාට පස්සේ නන්නම් තරණං ඒක කෙලෙස් සහිත නින්දා. නමුත් යන්න ඉස්සලා සතියේ මූල කර්මස්ථානයන් තිබුණේ අවදි වෙන්නෙත් මූල කර්මස්ථාන නම් ඒක භාවනාවේ දියුණුවක්. ඉතින් ඒ නිසා එවැනි ප්‍රශ්නකට උත්තර දෙන්න බෑ හරස් ප්‍රශ්න අහන්න නැතුව. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රකාශය කෙලින්ම කියන්නේ නැත්නම් මම මේ ආනාපාන සිවුම් වේගන වේගන වේගන යනකොට මට ඒක පාට නොදැන තැනට ගියා. ඉතින් ගැස්සීච්ච ගමන් ආය ආනාපානට ආවයි කියලා කියන්න තරම් වික්ත ප්‍රතිබල සහිතන යෝගාවචරය පැහැදිලිවම කියතයි මේක භාවනා දියුණුවක්. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ මට මෙහෙම භාවනා කරනකොට හිත පිට ගියා. මේක නිින්දක්ද නැද්ද? මොන තාලෙන්වත් ඒ කේන්දරේ බලන්නේ නැතුව මොකක්වත් කියන්න බෑ. ඒ නිසා සතියේ තියෙන ඇති වෙන අවස්ථාවල් නැති වෙන අවස්ථාවල් ඇති වෙන්නේ නැති වෙන අවස්ථාවල් අපි කියන්නේ අබැග්ගයක් කියලා. අත්තරද්දක් කියලා. වැරද්දක් කියලා. නමුත් මේ වැරද්ද විග්‍රහ කරගන්න බැරි නම් අර කවදාකවත් ඔය බිකුණු පසේ සූත්‍රයේ තියෙන ධර්ම රසය තේරෙන්නේ නැහැ. සතිය බොජ්ජංග මට්ටමට යන්නේ නැහැ. පොළවේ ගහ ගහ විකුණන්න පුළුවන් මට්ටමන ගන්න බෑ. ඒ නිසා සතියේ සෙල්ලක්කාරකම් කරන්න දෙන්න ඕනේ. වරක පිටපයින්. අසතියට යනවා. නමුත් අසතියට ගිහිල්ලා ආව ගෙදෙට්ට ආපු වෙලාවේ බනින්න එපා උට. ඊටවක් අරන් කරලා කොල්ලෝ රත්යදු ගහලා ගෙදර එනකොට අම්මලා දාත්තලා බයි. බැන්නම ඌ වෙන ගෑණියෙක්ගේ ගෙදරට යනවා. එවනේ ගෙටාට පස්සේ ඌට කන්න බොන්න දීලා පස්සේ අහන්න ඕනේ මොකෝහෙද ගියේ කියලා. ඒ නිසා වැරද්ද කරලා නැවත ගෙදර එන මනුස්සයාට උණු වතුරක් කරන්න එපා. අසත්පුරුෂයි. ගෙදර එන දවසට ඒ මනුස්සයාට මොන මොන જાති කරලාවත් ගෙට බාර ගන්නවා. ඒක නිසා මෛත්‍රී කියන්නේ ඒකට. එතකොට මේ මිනිහා හදන්න පුළුවන්. වැරද්දක් කරලා gedare යන මිනිහාට ඇඟට කඩා බැන්නොත් ඒක උදන්න මේක මේ යක්ෂ විමානයක්. ඉරිම දෙතක් අනුකම්පාවක් නැහැ. එනිසා හිතට දෙන්න සම්පූර්ණ අවසර ඕන දැනකට තියදුවා. gedare වරෙන් මං ඔබ බාර ගන්න ලෑස්ති. එතකොට හිත කවදාකවත් වෙන්නේ අම්ම කෙනෙකුට විරුද්ධව යන්නේ නැහැ. යාළුවන් මිතුරන් ඔබට දවසේ මගේ මගේ පැලේ නැත දොරගුළු වැසුනේ කියලා සින්දුවක් තියෙනවා ඒක මට මතකද වන්දන්නේ. ලෝම එපාවි උඹට හිරියර කෙරුවට පුතේ උඹ ගෙදර එනකොට උඹ දැනගෙන තාත්තගේ ගෙදර දොර උඹට කවදාකවත් ඇහෙන්නේ නැව මදාවියෙක් උනත් උඹට මං වහන්නේ නැහැ උඹ ඉත්‍රි දූර්තෙක් උනත් මං වහන්නේ නැහැ උඹ අක්කු දූර්තෙට ගියත් මං වහන්නේ උඹ ගෙදරට වරින් කියලා ගාතා කිව්වහම උඩ රෑ 12ට හරි ගෙදර ඉන්න පුළුවන් ඊට පස්සේ තාත්තට හදන්න පුළුවන් නේ අපි කරන්න හදන්නේ අර මහන්සිලා ගෙදර එන කාට අමනකමක් කරලා තමයි එන්නේ. නොසන්ඩාලකමක් කරලා එන ගෙදර දොර වැහුවොත් ඌ අමාරුවෙන් තව අමාරුවකට වැටෙනවා. නිසා සතියේ සෙල්ලක්කාරකම් කරන්න දෙන්න. දීලා කියන්නේ කොයි රත්යතු ගහලා හරි ගමන්නේ ගෙදර එන දවසේ මම දොර අරගෙන ඉන්නවා. අන්න එදාට සතිය කී කරු වෙනවා. එතකොට යන්නේ නැති වෙන වෙලාවක් අපිට දැනගන්න පුළුවන්. හරිම අමාරුයි. Tamangen සතිය ගිලින වෙලාව දකින්න. ඒකට අපි අන්දමන්ද වෙනවා. අපි නන්නත්තර වෙනවා තමයි සතිය අපෙන් ගිලින්නේ. නමුත් නැවත සතිය එන වෙලාව හොඳට විග්‍රහ කරලා පශ්චාත්තාපයේ කියන මේ නපුර අපි පිපිඤ්ඤ කපන්න උයන්නේ ඉස්සලා තීත්තරිනවා කියලා එකක් කරන්නේ. පිපිඤ්ඤ ගෙඩි පොඩු පොත්ත කපලා කරකොල කරකොල කරන එකක් කරන්නේ. තීත්ත ඇරින් නැතු ඉවොත් මොකද වෙන්නේ? මාළුව කන්න බෑ. ඒ නිසා මේ සතිය තීත්ත අරලා ගන්න. පොඩක් පෙත්තක් කපලා මේ කරකොන කරනොත් තීත්ත යනවා. ඊට පස්සේ පිපිඤ්ඤත් එකයි කැකිරිත් එකයි. නැත්තම් පිපිඤ්ඤ වෙනයි කැකිලි වෙනයි. ඒ වගේ මේකෙ තිත්ත අරින්න නම් සතියට සෙල්ලක්කාරකම් කරන්න ඕනේ ඵලයන්. ඒතකොට කියන ඕන්නේ ඉන්නකොට ඉන්න බව දන්නවා. නැතිකොට නැති බව දන්නවා. අලුතෙන් සතිය එනකොට ඒ බව දන්නවා. ඇවිල්ලා වැඩෙනකොට ඒ බව දන්නවා කියන්න නම් අනිවාර්යයෙන්ම කැඩෙන්න එපායි මේක. ඒ කැඩෙන දෙයට ඉඩ නොතබ හැමදාම ගෙත කරගෙනම තියාගෙන ඉන්න ගියොත් කවදාක සතිය වෙන්නේ මේ විදිහට සතිය හදාගත්ත සතිය ගහ ගහ පොළවේ ගහ ගහ විකුණන මට්ටමට ගන්න නම් ඒ සතිය සෙල්ලක්කාර වැඩ ටිකක් තියෙනවා. සතියේ තියෙනවා සම්පූර්ණ සම්ප්‍රදාය විරෝධී විප්ලවීය වැඩ වගේක් තියෙනවා. මේ කෙලෙස් අපිට ගහන්නේ වංචනිකව නම් කෙලෙස් අපිට ගහන්නේ ෂට ප්‍රඥාවෙන් නම් කෙලෙස් අපිට ගහන්නේ මායාවී තාලෙන් නම් සතියට කෙලෙස් වලට ගහන්න පූර්ණ බලතල දෙන්න ඕන. නැතුව සත්‍යයට වැඩ කරන්න බෑ. එතකොට එයා ඉස්රායිමුත් ගහනවා, පස්සෙමුත් ගහනවා, ගරිල්ලා ක්‍රමයටත් ගහනවා, සාමාන්‍ය යුද්ධ ක්‍රමයටත් ගහනවා. අපි නිතරම ඉන්නුන සතිය ආරස්සා කරනවා. අන්න එතකොට සතිය බුදුම විදියට දිනුවටපත් වෙනවා. එතකොට මේ මනුස්සයාට ධම්මවිචයක් පහළ වෙනවා. ධම්මවිචය කියලා කියන්නේ මේ පොත්වල තියෙන මේ මේ අනම්මන නෙවෙයි. මේකේ හදිස්සියකදී, අමලියකදී කරන්න ඕනේ වැඩේ. ඒ ධම්මවිචයේ පොත්වල තියෙනවා තමයි ධම්මවිචයක්. නමුත් ඒක පොතේ දැනුම. ක්‍රියාත්මක වෙන දවසේ තේරෙනවා මගේ ගැටේ ගැහිච්ච විදිහට මම ගැටේ ලියන්න ඕනේ. ඒ ලියන්න අල්ලපු ගෙදරින් අහලා වැඩක් නැහැ. Tamanta ඒක ගන්න බුදුහමරෝ ඉලක්ක ඇඳලා තියෙනවා. ධම්මවිචය කියලා කියන්නේ නියම ක්‍රමයට එහෙම නැත්නම් අපි ඒකට සම්මා සම්මා සංකප්ප කියලා කියනවා. කාරණාව ධර්මානුකූලව හොයලා බලන හැටි මේ සත්‍ය ආදී ධර්ම වඩා ගන්න හැටියට හිතන විදිහ නැත්නම් මේ පශ්චාත්තාප වෙලා සැක කරමින් මේක ඉස්සරහට දැන පතර දැන කියලා තෙප්‍රබබා ඒක ධම්ම විචේනේ මේක තන්නේ කර කෙලෙසයක් ඒකට කියන්නේ සැකේ ධම්ම විචේ කරන්න ඕනේ මේ හිත කැඩෙන බව හැබෑව නමුත් ඒ චීදි මට පණ දිනවා කියලා කියන්නේ ගන්න වෙලා හැදෙනවයි කියන එකනේ ඉතින් හැදෙන පැත්ත බලපන් ඉවරනේ ඒකට කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා ඒක සඳහා ඒ යෝගාවචරය හදාගන්නවා තර්කණයක් ඉතිවිලි ක්‍රමයක් කොයි අත්තකින් හිත වැටෙලා කොයි අතකින් හිත පශ්චාත්තාප වුණත් දිහා හිතන නෑ මම බුද්ධෝත්පාද කාලයක මං ඉන්නේ මගේ මනුසාන් භාවය කෙලසිලා නෑ මට චන සම්පත්තිය කෙලසිලා නෑ මට ඕන වෙලාවක මම දැන් මෙතෙන් යන්න පුළුවන් කොච්චර කෙලෙසාවක් යන්න පුළුවන් මට සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් මට සත්පුරුෂ ආශ්‍රය දින මට පැවිදි වෙන්න පුළුවන් ඉතින් මේකට මොකක්ද වෙලා නෑනේ ඔය කොච්චර රාගයවත් මේකට මුකුත් වෙලා නැහැ ඔය කොච්චර ද්වේෂයවත් මේකට මුකුත් වෙලා නැහැ. ඉතින් මොනවද මේ නටන්නේ? ඒ මදිවට තව කොහොද යන නීවරණයක් ඔළුවේ දාන දැක කරන්න ගත්තොත් තමන්ට තම දෙස් දී ගන්න ගත්තොත් එහෙම නැත්නම් අල්ලපු ගෙදෙමිනියා ලොකුයි කියන්න ගත්තොත් ඒ තරමටම බය ඒ තරමටම නීච වෙනවා. ඒ තරමටම නෝන්ජල් වෙනවා. මෙන්න මේ බය ආදු නෝන්ජල් ගතියටමයි කෙලස් කියන්නේ. මෙවට අත දෙන්න එපා. මුලදි මුලදි අත දෙන්න වෙනවා. නමුත් තීරුම් ගන්න වෙනවා මේගොල්ල කද්දාකත් හොඳකට නම් නෙවෙයි යන්නේ. නාස්තිකමයි. කාලකන්නිමයි. නෝන්ජල්මයි. ඒ නිසා පුළුවන් විදිහට ඒ සතියට පණ දී ගන්න හිතන හිතවිල්ලට තර්කණයට කියනවා ධම්ම විචය කියලා විචක්ෂණව කල්පනා කරලා බලනවා. හිත පිට ගියාට නැවත එන එක පිටු කල්පනා කරනකොට පිට යන එකත් හොඳයි. එහෙම තමයි මේක පන්නරේ හිටින්නේ. අන්න ඒ වෙනකොට යෝගාවචරයට අර ලීනත්ත භාවයේ කියන හිත පස්ස ගන්න ගැතිය වෙනුවට හැම වැරද්දකදීම ධෛර්යයක් එනවා. හරියට දුවන වාහනයක් දුවද්දි ඩයිනමෝ එක වැඩ කරලා බැටරිය charge කර ගන්නවා. ඒක තැනක නැතර කරපු වාහනේ එන්න එන්න බැටරි discharge වෙනවා. දුවන වාහනේ බැටරි charge වෙනවා. එතකොට යා හරියට හැප්පෙනවා. හරියට මූණ කර රිවර්ට් කර ගන්නවා, තුවාල කර ගන්නවා. මොකද හැම එකක්ම හදාන දුවනකොට නොදුවන ගෑරේජ් එකේ තියෙන කාමරේට ගෑරේජ් එක වාහනයකට වැඩි මේක හොඳයි. ඒ නිසා යෝගාවචරයට කරදරා උපමනට පසුබාලා, බැටරි බහැලා, ටයර් වල හුලං ගිහිලා තියෙනවනම් ඌට යෝගාවචර කියන්න බෑ. ඒ මනස මේ මොකද්දෝ බලන්න භාවනා කරන කෙනෙක්. මේ එන වෙන කරදරේ හරහා ජය අරගෙන ක්‍රමසාවිදි දැනගෙන වීරිය වැඩෙන ගතිය තියෙනවා නම් අන්න බුද්ධ පුත්‍රය කියන්නේ. අන්න බුද්ධ දුහිතෘකාව කියන්නේ. යෝගාවචරය කියන්නේ. බ්‍රහ්මචර්ය කියන්නේ. සතිපට්ඨානය කියන්නේ. මේ බික්කුණෝපසේ සූත්‍රයේ තියෙන විදිහට වැරදුනත් නැගිටින්න දන්නවා කියන්නේ. නැත්තම් බොජ්ජංග ධර්ම කියන්නේ. ඒ නිසා එතෙන්ට එනකන් තමන් පරදිනවා වරදිනවා දැන් මෙතෙන් එනකොට හැම වැරද්දක් කරාම සිලිලාරයක් මිහිරියාවක් හිත උනන්දු කරගන්න කාරණාවක් දාන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි චිත්‍රපටියක් බලනකොට ෆයිට් එකක් නැත්නම් වැඩක් නැහැ. කවුරු හරි මෙහෙම භාවනා කරන චිත්‍රපටියක් පැය තුනක් පින්නොත් කවුරු හරි බලයි කියලා හිතනවා. බෝගමරක් මුලින් ඉඳගෙන අත් දෙක පැනගෙන භාවනා කරන එක පැය තුනක් පෙන්වන්න බලන්න. ටෙලිවිෂන් එකක් පොළවේ ගායි. නිතර ෆයිට් කරන එකක් මරණයක් පෙන්නනවා නම් උපත්තියක් පෙන්නනවා නම් මගුලක් පෙන්නනවා නම් ෆයිට් එකක් පෙන්නනවා අපි අප්පුඩි ගගා බලන්නේ මේ භාවනා ජීවිතෙත් මේ සියල්ලම තියෙන්න ඕන හතර පෙර නිමිතිම පේන්න ඕනේ නිමිති ඔක්කොම තියේදී කඩා ගන්න තු යනවනම් එතකොට තේරුම් ගන්න පුළුවන් බෝධ්‍යංගයක් බවට පත් දැන් මගේ සතිය කරහරින්නේ නැහැ ඒක මම තල්ලු කරලමයි නතර කරන්නේ මගේ ධම්මවිචේ කරහරින්නේ කොහොම හරි තර්කණයක් හොයාගන්න මම යන පාර හරියි මම ඊට වැඩිය හොඳයි මට දැන් කෙලෙස් අඩුයි මම සැලෙන ගතිය අඩුයි මට ශික්ෂාව අතාරින්න හිතෙන්නේ මේව තමයි අපි බොජ්ජංග ධර්ම කියන්නේ නැත්නම් බොජ්ජංග ධර්ම තියෙනකොට දැනෙන්නේ නැහැටි ඉතින් එතකොට මේ වීරියවන්තය යනකොට මේ මනසට ප්‍රීතිය විනායන ගතිය පිනක් පහළ වෙනවයි කියලා ඕකට සෙත් කවි කියන්න ඕනේ නැහැ පිටින් දුල් බඳින්න ඕනේ නැහැ පිටින් දුල් බඳින්න ඕන වෙන්නේ අර මුල ටික නැත්තම් දැන් මිනිස්සේ බලන අතේ තියෙන කඹයකට තරම් පිටුතුල් ගැට ගන්න. හැම කෙනාටම කියලා පිටු දැන් නමේ පොටවල් දාලා ගැට ගන්න. නමේව නමයක් දැම්මට පස්සේ කිත්තම් කඹයක් විතර තියා ඉන්නවා. හැබැයි ඒ සතිය යටින් හතුම් මරනවා යටින් හොරකම් කරනවා කාමීත්‍යචාරය කරනවා ඉතින් කියනවා ධර්ම ආරක්ෂාව ලැබෙයි කියලා කවදාකවත් වෙන්නේ නැහැ ධර්ම ආරක්ෂාව ලැබෙන්නේ සතිය තමයි ධර්ම ආරක්ෂාව දෙන දේ නිසා සතිමන්ත කෙනා පිරිත් නූල් ගැට ගන්න දොස් කියන්නේ නැහැ. නමුත් එයා දන්නවා මේක ගැට ගැහුවත් නැතත් ওই පිරිත් නූලේ නෙවෙයි දෙල්ලම තියෙන්නේ. මේ ප්‍රශ්නයක් අහුවම මේකට සතුටින් මුණ දීලා ඒක හරහා ගියාට පස්සේ පන්නරයක් එනවා. හැබැයි ඒ වුණත් ඒ මනුස්සයා කරදර ඉල්ලා යන්නේ වෙත පැමිණෙන කරදරේ හරහා බලනවා. ධර්මානුකූලව බලලා එන්න තමයි එන්න එන්න එන්න වීර්ය වැඩෙනවා නම් ඒකට කටපුරා කියගේ ප්‍රීතිය කියලා. ඒකට කටපුරා කියගේ පින කියලා. බුදුජානසික තුන පිනටයි සුඛේට පිනට සුඛේ කියලා කියන්න පුළුවන් මහණෙනි. පින වැඩෙනකොට සුඛයක් දැනෙනවා. පීති සුඛ. ඒ සුඛය, ඒ ප්‍රීතිය අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ තමයි යම් පිරිසක් මැදට ගියාම, සබයක් තලයට ගියාම, පරිශදයක් මැදට ගියාම ඔක්කොම නෑ වගේ වැටෙනවනම් ඒක තමයි ප්‍රීතිය කියන්නේ. ඒ තමයි පින කියන්නේ. අනේ මූ මට බෝම්බයක් තියයිද? මුමට වෙඩිචයිද කියලා සැක කරනවා නම් ඒකට අපාය යන්න ඕනේ මෙතනම අපාය තමයි. පින්වන්තයාට විදේශයක් කියලා එකක් නැහැ කියලා තියෙනවා. පින්වන්තයාට නෑ නොවන කෙනෙක් නෑ. හැම කෙනෙක් ළඟට ගියාම ඉන්නේ සහෝදරයෙක් වගේ. හැම තැනම තමන්ගේ ගෙදර වගේ. ඒ මොකක්වත් නිසා නෙවෙයි යන යන තැන සතිය යනවා. ඒ සතිය අනුව යාට එන ධම්ම විචයක් තියෙනවා. මේ මනුස්සයත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා හොඳට තේරෙනවා. තීරණාට පස්සේ මිනිහ අයින් කරන්න යන්නේ නැහැ. ඉබේම අයින් වෙනවා. ධර්මානුකූල මේක අයින් වෙලා සත්පුරුෂයා කාන්දමට යකඩ ඇදලා ඉන්නා වගේ ඉන්න ගන්නවා. එතකොට යාර තියෙන්නේ මේ සත්පුරුෂයත් එක්ක වැඩ කරන යනකොට මේ හිතකින්වත් හිතන්න බැරි වැඩ උදුම තාලෙට සම්පාදනය වෙලා ඉන්න පටන් ගන්නවා. මේක මේ සෙත් කවි කියලාවත් සාන්ති කර්ම කරලවත් ගන්න බැරි නෑ. නමුත් එකක්වත් සාතික නෑ. සතිය තියෙනකොට එනින කරදරෙන් පනරේට පුවාම ප්‍රීතිය පස්සද්ධිය පස්සද්ධිය කියන්නේ හිත කලබල වලට සැලෙන ගතිය නෙවෙයි tempat වෙන ගතිය. අනික ගොල්ල මේ අම්මා මැරුණයි කියලා ඉසాత බැඳගෙන අඬනවා. ඉටි ගිනි ගත්තා කියලා ඉසాత බැඳගෙන අඬනවා. අනේ මගේ දරුවා මලා කියලා ඉසాత බැඳගෙන ඉතින් අඬුවට පස්සේ අපව හම්බ වෙනවා නම් හත් දෙයියනේ ඇඬුවත් කමන්නේ. මේ මැරිච් එක දිවිච්චාවයි මේ එහෙම දිවට තවත් සැලෙනවා. ඉතින් අඬා ගන්න කෙනෙකුට අඬා ගන්න ඇරලා තමන් ඊගාට කරණ දෙද්දී කරන්න හැදුවත් එහෙම අඬන මිනිස්සු හිතයි මේකට හිතප්පපුවක් නැහැ, කැක්කමක් නැහැ කියලා. නමුත් ඕකට නෙවෙයි බුදුහාමුදුර කැක්කම කියන්නේ. බුදුහාම කියන්නේ ඊගාට එන චිත්තක්ෂණය කෙලස ගන්න එපා. වෙච්චිදී උනා. ආන්නේ විදියට මේ ලෝකයා හොයද්දී নানা ආකාර කර්ණෝ චිත්ත පීඩා ඇති කරගන්න හිත කරදර ගන්න Taman දැනගන්න ඕනේ මේ හිත කරදර ගැනීම තමයි කෙලස් කියන්නේ මම භාවනා කරන කෙනෙක් මට ගැළපෙන්නේ එනවා ආවට මම පුළුවන් තරම් ඒවා හැකි ඉක්මනින් අතහැරලා දාන්න ඕනේ කියලා ඒ පීටි පස්සද්දි වගේ ධර්ම එනකොට නැති වෙලා උළුත් එනවා නැති වෙලා නැති බව දන්නවා දුවකාවතර ගැළපෙන්නේ නැහැ දුර්ලභ බව දන්නවා නමුත් දැනගන්න ඕනේ මේ හිත් කරදර ගැනීම කියන එක සදාචාරයක් නෙවෙයි හිත් කරදර ගැනීම කියන එක මානවයිති වාසිකමක් නෙවෙයි අද උඟ දෙනෙක් හිතන්නේ මේ රට ප්‍රබහා කරන්න ගියොත් හිත් කරදර ගත්තේ නැත්නම් සිංහල බෞද්ධෙක් නෙවෙයි බුද්ධ ආගම නොවුනොත් අපි ටිකක් අඬන්න ඕනේ. ඇඬුවේ නැත්තම් නිකන් මොකද මොකද වාගේ. දැන් බුදුහාමුදුරුවෝ මේ හැම දෙයක්ම ඇති වෙන දේ නැති වෙනවා. ඉතින් අපි ආර්යයන් ඇවිල්ලා මේ ලෝකෙට මේ පොළොවට එනකොට මේ හිටපු යක්කෝ අයින් කරලා ආර්යයන් දිනපු එක ගැන අපි සතුටු වෙනවා නම් දැන් යක්කෝ ඇවිල්ලා ආර්යයන් පරදිනකොට සතුටු වෙන්න eBay. ආර්යයන් ඇවිල්ලා මේක දිනපු වෙලාවේ වයිලා ගිව්වනම් බජව් දැම්මනම් දැන් නැවත ආර්යයන් යට කරලා යක් වෙන වෙලාවෙදිත් අරගම තමයි. දැන් මේකෙදි කන ගාවිලා අරකෙදි සතුට වෙනවා කිව්වොත් අපිට ඕකට කියන්න බෑ සතිය කියලා. එල්ල කවරල යනවා. නිසා වෙන්න තියෙන දේවල් වෙනවා. ඒ නිසා හොඳ වෙනවා නම් නරක නෑ. හොඳයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි හොඳ විතරක් ලෝකේ නෑ. ඒ නරක ඉන වෙලාවේදී අනණ්ඩයි හොඳ වෙලාවේදී සතුට වෙන්න පටන් අරගත්තොත් මේ යෝගාවචරකම කරන්න බෑ. විශේෂයෙන්ම සමාධියක් හිටින්නේ එන සමාධියේ හේම ඇහිදල් කූඩේකට වතුර දැම්මා වගේ බී ගන්නවා. තමයි දැනගන්න ඕනේ මේ දෙකේ නොසැලෙන ගතිය ගන්න නම් දිනුවත්, පෙරදුනත්, සුඛ වේදනාවක් ආ දුක් වේදනාවක් ආවත්, යසසක් ආවත්, ආයසක් ආවත්, ලාභෙදිත් පාඩුවේදිත් සමහිත ගන්න නම් හොඳට බලන්න මේ සතිය විතර ඒ දේ සම කරන්න පුළුවන් චෛතසිකයක් නිකන් අපිට ලේසියෙන් ගන්න පුළුවන් කොටිම කියන මම දැන් මෙතන කියලා ගන්න පුළුවන් එවැනි දෙයක් කිසිම තිරසනෙකුට සාධාරණ නැහැ. යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට මේ චෛසිකේ සාධාරණ නැහැ. මිනිස්යාට විතරයි තියෙන්නේ. manussත්වයේ ජීවක දිනු කරොත් දිවි ලෝකෙට ගෙනියන්න පුළුවන්. manussත්වයේ දිනු කරොත් බ්‍රහ්ම ලෝකෙට ගෙනියන්න පුළුවන්. එහෙ මේක ගන්න නැහැ. එහෙ කාගිලස් වලට අරෙමේ ගියාට බ්‍රහ්ම ලෝකේ ඒ සුපර් මාකට් එකේ මේ බඩු නැහැ. මේක මෙහෙදි අරගෙන යන්න ඕන. නමුත් ඒක අරගෙන වෙලා දිනු කරනකොට වෙන ජීන්නේ මොන කරදරකම් කරතලේ ආවත් නොසලී ඉදිරියට යන එකයි. ඒකට මේ මනසට එන්නේ පස්සද්ධිය වගේ මේ සමාධිය. ඒ සමාධිය අමාරුයි හිතාගන්න ඔය රූපාවචර සමාධියකෝ අරූපාවචර සමාධියකෝ ඒ සමාධිය වල තියෙන එකෙන් පිට වෙච්ච ගමන් කනගාටුවේ ඉන්නකන් සැප. මේ සමාධියේ තියෙන්නේ හරිය පෙරදුන සමාධිය. કોઈ තැනදී වුණත් තමයි දන්නවා මේ දරහ සිටීමේ ශක්තියක් නොසැලියන ශක්තියක් දිග්ගට Taman තුල වැඩෙනවා. එතකොට මේ සමාධිය ඒ වෙනකොටමත් අර උපේක්ෂක ගතිය දෙයක් හරි ගියා වැරදුනා කියලා ගණන් ගන්න නැතුව හිත වට ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව දිගට ගෙනියන්න පුළුවන් ගතිය මේ බොජ්ජංග වල තියෙන උපේක්ෂාවට කියන්නේ මේකත් තව ඇත්තට හුඟක් දියුණු වුණාට පස්සේ කියන්නේ තාදී ගුණය කියලා. නොසැලෙන ගතියයි. සර්වඥාන්සේ ලෝකෙට දීපු උතුම්ම දායදේ තමයි යමකදී අශ්ලෝක ධර්ම කියලා ගන්න එක තුලදී නොසැලෙන ගතිය. ඒ තාදී ගතිය පුරුදු වුණාට පස්සේ නැත්තම් පුරුදු වෙනකොට ඒ යෝගාවචරය භාවනා කරන්නේ මොකටද කියලාට තේරෙන්නේ නැහැ. සැප හොයාගෙන නෙමෙයි භාවනා කරන්නේ. ජයග්‍රහණ හොයාගෙන නෙමෙයි භාවනා කරන්නේ. හරියෑමක් හොයන් නෙමෙයි භාවනා කරන්නේ. හරියෑම වැරදිම දෙකම එකයි. සැපයි දුකයි දෙකම එකයි. හරි ගිය වැරදුනයි දෙකම එකයි. ඉතින් ඒකෝට මේ මිනිස්සයා පුරුද්දට මේක කරගෙන යනවා. කවදාහකවත් කාටවත් කියන්න බෑ මේ භාවනා කරුවයි කියලා මට සැප විතරක් වේවා කියලා මෝඩ කල්පනාවක් නැහැ. දුක වේවා කියලා හිතන්නේ නැහැ. කොයි දේ පැමුණත් ඒකට අවශ්‍ය දේ කරගෙන යනවා. ඒකට බුදුජාණන් වහන්සේ ඒ තාදී ගුණයට පින්නුවේ අලත්තං යදිදං සාදෝ නාලත්තං කුසලාමිති සුන්දරාමිති. උබයේනේවතෝ සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති. ගහක් ළඟට ඵලයක් අපේක්ෂා කරන මිනිස්සේ ගිහිල්ලා ඒ වෙලාවට හරියට ඒ ගහේ කන්නේ ඇවිල්ලා ඵලයක් ඵලයක් තියෙනවනම් මිහිරි ඵලයක් තියෙනවනම් අලත්තන් යදිදන් සාදු අනේ සාදු. දැන් ඵලයක් නැහැ. ගහේ වාරේ නෙවෙයි. නාලත්තන් කුසුන්දරමිති ඒක සුන්දරයි කියන තුවිත් මොන කරන් ගහට බනින්නේ ගහට ගහන්නේ ඇයි? ඒ නිසා යනවා ගහ ළඟට ගහ ළඟට දෙන ඵලයක් මීරි ඵලයක් තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් සුන්දරයි ඔබේ නේව සෝතාදී ඔව් ගහ ළඟට යනකොටයි එනකොටයි දෙකේදීම ලැබුණයි නොලැබුණයි කියලා වෙනසක් නැහැ තාදී ගුණයක් තියෙනවා මේක තමයි යෝගාවචරය දිනු කරන්නේ ඒක භික්ෂුන් වහන්සේ නමක් පින්න පාතේ කරගෙන යනකොට ගියක් ගාවට යනවා ඒකේදී මොනවාරි හොඳ බුරියානි ටිකක් හරි හොඳ රස කැවිල්ලක් කරලා බෙදුවත් සූපත් වේවා කියනවා. අද දානයක් නැහැ වඩින්න හමුතුන කිව්වත් ඒ සූපත් වේවා කියන එක කියන්නේ දෙන්නේ. එතැයි මේ ජොන් ශාප කරතයි නැද්ද කියන විතරක් කී බුරියානි දුන්නොත් ඔබට එන ගහලා අද මොකද මේ වෙලා තියෙන්නේ කියලා එහෙම බෑනේ. බුරියානි දුන්නත් සාදු. අද මොකක්වත් නැහැ හමුතුන කිව්වත් ඒත් සාදු තමයි. ඉතින් බලනකො මහාන වෙන්න තෝ කරන්න බෑනේ. පින්නපාත යන්න දුව වැඩේ කරන්න බෑ. අපි කඩේකට ගිහිල්ලා අවල් බඩු නැකොත් අපිට බයින්න පුළුවන්. ඔව් පින්නපාත යන්න නොකරන්න බෑ. ඒක නිසා මේ හම්බ වෙන මොන බඩු කඩුත්තු හරි කවන්නේ කාලා බලන කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ. පින්නපාත හම්බ වෙන දේ හොඳට ඔක්කොම කලවම් කරලා ගසලා හරපුවාම කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ. මොකද අපේක්ෂාවක් නැහැ මට මේක ලැබෙන්න ඕනේ කියලා. ලැබෙන දෙයින් යැපෙන එකයි තියෙන්නේ. අන්නේ ගුණේ විතර මොන්නම ගුණයක්වත් තමයි අරසාවට නැහැ. ඒක තමයි බුදුරජාණන්සේ කියන්නේ මේ විකුණු පස්සේ සූත්‍රයේදී මහණි මෙන්න මෙහෙම භාවනා කරනකොට කරදර වගේක් එනවා බාධක වදයක් එනවා හිත පිළෙන තැනක එතනින් තමයි උඹේ මට්ටම තේරෙන්නේ පාවා දෙන්න එපා සතන පාවා දෙන්න එපා උඹ මොන හරි ක්‍රමයකින් උඹ තනවාඩාගෙන උඹ ඉදිරියට ඵලයන් ගිය දවසේ උඹට තේරෙයි හැම කරදරයකින්ම උඹට පන්නරයක් එනවා ඒ පන්නරේ උඹේ හොරකම් කරන කාටවත් බෑ ඒ පන්නරේ උඹට කරදරයක් නැතුව දෙන්නත් බෑ කොච්චර සත්‍ය වැඩුවත් වෙන්නේ කරදර හරහා තමයි එන්නේ. ਸਰුවඥන්සේ ਸਰුවඥ උනේ ලෝකේ තියෙන සියලු කරදර හරහා ගිය නිසා. උන්වහන්සේ සඳහන් කරනවා මහන්නේ මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව තමන බ්‍රාහ්මණයන් සහිත දිව්‍යයන් බඹුන් සහිත ප්‍රජාවේ යං කිංචි දික්තං සුතං මුතං පත්තං පරිේහිතං අනවිචරිතං මනසා සබ්බන්ත මහා අහං ඥානා මහන්නේ මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන ප්‍රජාව සහිත ලෝකේ මොනව හරි දැක්කනම් මොනව හරි ඇහුවනම් මොනව හරි හිතුවනම් මොනව හරි වින්දනම් ප්‍රාර්ථනා කරානම් අදිෂ්ඨාන කරන ඒ තේරම මම දන්නවා මේ ලෝකේ ඉන්නා තාක් මනුස්සෝ ඉන්නා තාක් දෙවියෝ ඉන්නා තාක් බ්‍රහ්මෝ ඉන්නා තාක් රජෝ ශ්‍රමණේ බ්‍රහ්මණියෝ ඔය ඔක්කොමලා දිත්තං අහපු දේ සුතං හිත දිත්තං දකපු දේ සුතං අහපු දේ පත්තං පත්‍ත්‍චිදී මේ ජීවිතේ ලබාගත්ත ලොකු ජයග්‍රහණ පරිේශිතං ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් අනිවිචරිතම් මනස හිතේ මොකක් හරි සැලසුම් කරා නම් ඒ සේරම මම දන්නවා ඒ නිසා උඹලා හිතනවා මේ උඹලට අහු අද්දගෙන් බුදුහාමුදුරු දන්නේ නැතුවයි ත්‍රිපිටකේ දේශනා කරන්න කියලා. ඒ එහෙනම් සරුවච්ච නෙවෙයි. මේ සියල්ල දැනගෙනයි මම කතා කරන්නේ. ඒ නිසා උඹලා තව කාලා නැහැ පරිපුව. තව කාපල්ලා කන්න කන්න කන්න බුදු වෙනවා. මේක දුක් විඳින්න විඳින්න බුදු වීමක් තියෙන. එතකොට මොකද වෙන්නේ? ගැඹුරු දුකකට ගැඹුරු නුරුස්නා ගතියකට සූදානමක් තියෙනවා. එnde ඉස්සෙල්ලම සූදානමක් තියෙනවා. ඒ නිසා මේ මනසට මැරෙනවයි කිව්වට, අංශභාග වෙනවයි කිව්වට, කන පේන්නේ නැතු වෙනවයි කිව්වට, කබර හැදෙනවයි කිව්වට, ගාලල්ල. එච්චරයි කියන්නේ. ගාලල්ල ඉතින් මොන වුණත් මට වර්තමාන මොහොතේ මොකුත් වෙන්නේ නැහැ නේ. මගේ අංශභාගයක් උණයි කියලා මම දැන් මෙතන කියන එක මම හොරගම් කරන්න බෑනේ. මට වෙන ලෙඩක් ආවයි කියලා මේක හැබැයි ඒක හොඳට හයිය ඇති තියෙන ලෑයි පුරුදු කරලා තියෙනවා. මෙහෙම එකක් තියෙනවා මට එල්ලිලා ඉන්න හැරමිටියා කල්යාණ මිත්‍රෙක් එයා හොඳට පුරුදු කරගෙන ඊට පස්සේ අභග්යක් වුණා කරදරයක් වුණා එතකොට හොඳට බැලුවොත් මේ මේ මම දැන් කිය මෙතන කියන චිත්තක්ෂණයේ අත්බය කැදිලා නැහැ ඒකාන්ත භාග වෙන්නේ නැහැ ඒකට කබර එන්නේ නැහැ ඒකට ඒච් හැදෙන්නේ නැහැ ඒකට පිළිකා හැදෙන්නේ නැහැ අර හැදිච්ච පිළිකාව බාර ගන්නවා අපි පිළිකා හදන්න බැරි වර්තමාන මොහොත තුච්ච කරනවා ඉතින් මේ මනුස්සයාට ඉතින් කරදර වෙනවා කියන කහන්න දෙයක් නැහැ නිසා නිවන් දකින්න ඕනේ නැහැ. මේ ධර්මතාවය දැක්කනා නිවන් දැක්කා වාගේ. ඒ කියන්නේ අපි කියන්නේ ලීසින් සිස්ටම් එකට සල්ලි ගන්න කල්බදු ක්‍රමයට. කල්ලාජෝ ගිහිලා දෙඤ්ඤන් සල්ලි වලට කාර් එකක් අරන් යනවා අයිතිකාරය වගේ පදිනවා. පස්සේ මාසෙන් මාසෙ ගෙවනවා. බුදුහාමුදුරු කියනවා මං වෙනුවෙන් ශ්‍රද්ධාව පිටව ගත්තාම මට කල්පතු ක්‍රමයට කාර්යයක් හම්බ වෙනවා වගේ. හැබැයි දිගට ගෙවපන් අන්තිමට මොකද අයිති වෙනවා. හැබැයි අද ඉඳලම අයිතිකාරය මොකටද? මේ නොසැලෙන මනස. සැලෙන මනස කියන්නේ තුච්ච පාහර නින්දිත බය ආදු දෙයක්. අපි පටන් ගන්න එතනින් තමයි. අපිට මොකද උගන්වුව පාඩම මේකනේ අම්මලා තාත්තලා. ඉස්කෝලවලත් ඉගෙනුව ඕකනේ. නමුත් බුදුහාමුදුරෝ බවහට වන සතහට වන බව දුකට වේදාන උන්වහන්සේ කියනවා නොසැලෙන මනසක් හදන්න සැලෙන මනස ජීවන ප්‍රශ්නයක් නැහැ. පටන් ගතර කමන්නේ. හැබැයි ඔබ දැනගනින් ওই භාවනා කරන්නේ මොන බඩු කඩුත්වක් ලබන්නවත් නෙවෙයි මේ තාදී ගුණය. මේ ඉවසන සුළු ගතිය මේ ප්‍රතිශක්තිය මේ නොසැලෙන මනස ඇති කරගණ්ඩයි ඒක දකින්න පුළුවන් වෙන්නේ එන අමලිවලදී එන දුක් කරදරවලදී එන කරදරවලදී ඉතින් ඒ කරදරවලට නරක හිත හිතන්න එපා ඒවා ඉන්නේ ඒකත් හේතු ප්‍රත්‍යක්ෂයිතව අන්නේ එන්නේ එන්නේ එන්නේ තමයි සතුටු සිටින් පාවා නොදෙන සිටින් ඉදිරියට යනකොට කෙනෙකුට කියා ගන්න බැරි ගොළු පුදුමාකාර අත්දැකීමක් වෙන්න පටන්. ඒකට එදින අනේ මේ අවුරුදු 2600ක් මේ වෙනකන් ශාසනය ගෙනාවු අපේ හාමුදුරුවෝ අපේ ආර්යයන් වහන්සේලා මොන්න තරම් දුක් කරදර රාශියක් මැදදී මේක අපිට ගෙනත් තියලා තියෙන මේ කහ කෑල දෙකට කැඩු වගේ ශාසනය අදත් තියෙන්න උන්වහන්සේලා කොච්චර දුක් වලඳන්නේ නැද්ද කදාකත් එකක්වත් පොතක ලියලා තියනවද නෑ උන්වහන්සේලා කිව්වේ මේ දුක් කරදර මැද මෙන්න උඹලට gediy පිටින් ගෙනාව පුළුවන් නම් රැකගන්න හොඳට මතක තියාගන්න අපි රකින්නා විතරක් නෙමෙයි අපේ પરම්පරාවෙන් මේක වඳ වුණොත් අපිට ශාප වෙනවා. අපේ પરම්පරාවෙන් මේක වඳ වුණොත් අපි නිමි પરම්පරාවට අපිට ශාප වෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ ඒකට ගැළපෙන ආදර්ශ චර්චාවක් ගත කරන ගමන් අපි තව කෙනෙකුට මේ පාරට එන්න සතුටක් ඇති වෙන විදිහේ අපේ ජීවිතය පිළිබඳව අපි සතුටු සිතින් කතා කරනවා. අම්මෝ භාවනා කරන්න ගියාම අර අමාරු මේ අමාරුයි කියලා කරත්තට අහුවෙච්ච කජුලෙල්ල වගේ කට ඇද කරන කතා කරන්න පටන් අරගත්තොත් ඉන්න බෞද්ධයත් මේක දාලා යනවා. නමුත් භාවනා කරන්න කරන්න තමන් එන දෙයකට මුහුණ දෙන සතුට හිතක් ඇති කරගත්තොත් වල් තිතෙනෙක් පවා හිත යන්නේ මේ මනුස්සයා ගාව ළඟ හිටියත් හොඳයි කියලා. ඒ නිසා අපේ බාහිර සාසනයේ වශයෙන් අපේ ආකල්පය අභ්‍යන්තර සාසනයේ වශයෙන් අපි මේ සත්‍යමත් වීම තුළ අපේ මනුස්ස මනසේ සම්පූර්ණ දිගෑරීම සම්පූර්ණ විවෘත වීම සිදු වෙනවා. ඒක වසාලණයකට තමයි අවිද්‍යාව කියන්නේ, මෝඩකම කියලා කියන්නේ, අන්ධකාරය කියලා කියන්නේ. ඒක අපි ටික ටික ටික ටික තේරුම් අරගෙන මේ සතිය හරහා දියුණු කරන්න පටන් අරගත්තොත් සීමාවක් නැහැ. ඔය හතරමඟ පෙන්වන්න දෙන්න හදන සීනි බෝල එකක්වත් කන්න එපා. ඔය කොයි සීනි බෝලේ කෑවත් වෙන්නේ මොකද එතන ටැග් ගහින එකයි. කොයි එක හම්බුණත් කියන්නේ ඔක දහස්වර කරන එකයි මට කියලා දීලා තියෙන්නේ එකකින් තීන්දුව කරන්න එපා එකක් මනින්න යන්නත් එපා. ඒකට අමාරිසයියගේ අර පුංචි කරලා බලන කණ්ණාඩිය තියාගන්න සාහත් වේදාගෙන මොනවා හරි එනකොට බලන්න අයියෝ ඒකක් දෙයක්ද ඔය විසිකොල්ල දාන එක ආයකට යනවා. කරගෙන කරගෙන ගියාට පස්සේ අන්තිමට තේරෙන්න පටන් අරගනි හිතා ගන්න බැරි පුළුල් මනසක් හිතා ගන්න බැරි දැරීමේ ශක්තියක් ඇති වෙනවා ඉතින් ඒකට ඔය හිත ලීන හිතේ ලීනත්ව තත්ත්ව නැතුව බෑ පරිලාහ නැතුව බෑ දැවිලි තැවිලි නැතුව බෑ. විවිධ අරමුණු හොයන හිතේ නන්නත්තර ගති නැතුව බෑ. ඒවට වැඩිය බලවත් සතිය කියලා හිතාගත්තොත්. ඉබා ඉනේන වෙලාවේ සතිය යොදලා බලන්න. ඒව ඉදිරි පිට සතිය තේජවන්තව නැගී හිටිනවා නම් ඒක තමයි අපි ජීවුන කරන්නේ. ඉතින් මේ ටික තමයි පණ කියනවා කියලා මං හිතාන හිටියේ කියන්නේ කියලා මෙච්චරයි අද කියන්න තියෙන්නේ. ඉතින් අපි බණ නමයක් අහලා තිනවා එකින් එකට එකින් එකට තමන්ගේ අත්දැකීමත් එකතු කරලා නැවත නැවතත් යොදවමින් එnde ende ende මේ තාදී ගුණය නොසලින් බල ගතිය Taman තුලත් ඇති කරමින් එවැනි තාදී පිරිසක් ඇසුරු කරමින් ඒ නොදන්න කෙනෙකුටත් ඒ තාදී ගුණය ඉතිරි පැතිර යන ක්‍රමයට ජීවන රටාව සකස් කර ගැනීම අභ්‍යන්තර බාහිර සාසනයව තනවා වඩා ලීමන සියලු දිනාට ශක්තිය ධෛර්යය වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා